ඉතින් මෙතන රැස්ලා ඉන්න කවුරුත් අන්නා පරිදි අපි මේ ධර්ම දේශනාවේ ධර්මදේශනා පාතන ධර්මදේශනා මාලාවක් විදිහට ධර්මදේශනා මාලාව සඳහාම තෝරාගත්තේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ තියෙන නාථකරණ සූත්‍රය. ඒකෙදී අපිට මේ කෙලෙස් බරිතව මේ සංසාරේ අනාථව අසරණව ඉන්න පිරිසකට යම් පහන් එලියක් එහෙම නැත්නම් ආලෝකයක් නාථකරණ භාවයක් සසරණ කරන භාවයක් ලබා දීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් ඉදිරිපත් කළා. ඒ කරුණු 10 අපි මේ වෙනකොට ක්‍රමයෙන් එක එක එක එක කරගෙන ඇවිල්ලා අද ඉදිරිපත් කරන කාරණාව තියෙන්නේ කුණචපරම් භික්කවේ භික්ඛු සන්තුප්තෝ හෝති iterator චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චේ පරික්කාරේ. එතකොට මේ සීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන අපි සාමාන්‍ය බෞද්ධ ලෝකයා භික්ෂුවකගේ භික්ෂුණියකගේ මූලික අවශ්‍යතා හතර දක්වන සිව්පසය සම්බන්ධ කරලායි මේ නාථ කරන ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මේට කලිනුත් ඒ ඒ අවස්ථාවේ නාථ කරන ධර්ම විස්තර කරනකොට කීප වෙලාවකට මට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් යොමු වෙලා තියෙන්නේ පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණී කියන ඒ උත්තරීතර කොටසට බව. එහෙම නමුත් ඒ කොටසට දේශනා කරන ලද බුදුරජාන් වහන්සේගේ ඕරස පුත්‍ර ඒ කියන්නේ පපුවෙන් උපන් දරුවෝ වාගේ ඉන්න මේ භික්ෂු භික්ෂුණී කොටසට දෙන කොටස් අපිට නෙවෙයි මේක අපිට කරන්න බෑ කියලා ඒකෙන් දුරස්ත වෙන්නේ නැතුව බණ භාවනා කරන අපටයි මේක දේශනා කරන්නේ කියලා ඒකට උරුම වාස්කම කියන්න පුළුවන් අයිතිවාසිකම් තියෙන පිරිසක් තමයි මේ විපස්සනා ආදී බණ භාවනා කරන නීවාසික භාවනා කරන ඇත්තෝ. ඒක නිසා මේ සෑම ධර්මයක්ම මේ සෑම නාත කරන ධර්මයක්ම ඒ තමා විසින් මටමයි මේක දේශනා කරේ කියලා පවර ගත්තොත් පටව ගත්තොත් ඒකේ තියෙන මේ සංවේදීකම ආසන්නකම වැඩි වෙනවා. ඉතින් මේ කාරණා මේ ධර්ම දේශනාවට මුලින් මට මතක් කරලා සිද්ධ වෙනවා. ඒ මොකද භාෂා විවරය හැටියට බලනකොට භික්ෂුන් වහන්සේගේ විවහාර භාෂාවෙන් තමයි චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියලා කියන්නේ ගිහි විවහාරයෙන් බලනවා නම් ඇඳුම් පැළඳුම් කැම බීම ගෙවල් දොරවල් සහ බෙහෙත් පිළිකර කියලා ගන්නවා. ඒක සාසන විවරය තමයි චීවර පින්ඩපාත සේනාසන කිලම්පත කියලා කියන්නේ. ඉතින් මේකෙදී සරුවචනාංශයේ තමන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පුදා කටයුතු කරන භික්ෂු භික්ෂුණී කොටස් වලට ඒ චීවර පින්ඩපාත සේනාසන පිළපදව පිළම්පත පිළිබඳව සරුවචනා ඥානයේ සතුට ඇති කර ගන්නා හැටි නාටකන භාවයක් ඇති කර ගන්නා හැටි සනාත භාවයක් ඇති කරනා හැටි කිව්වහම ගිහියත්තුත් ඒ පැත්තටම ගිහිල්ලා ශක්ති ප්‍රමාණයේ ඒක ලං කරගත්ත බව බෞද්ධ සාහිත්‍යයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා විශේෂයෙන්ම අපි දන්නවා අශෝක අධිරාජන්තුමා බෞද්ධ ඉගැන්වීම් අරගෙන එවකට ඉන්දියාවේ පැවතිච්ච සෑම සමාජයකටම ගැලපෙන විදිහට බෞද්ධ ඉගැන්වීම් කියන්නේ නැතුව අශෝක ධර්මය කියලා ධර්මයක් සකස් කරලා. ඒ සකස් කරගෙන ඒක සෑම කෙනෙකුටම ප්‍රිය වෙන තාලෙට සෑම කෙනෙකුටම බාධාවකින් මතභේද වලින් තොරව අවබෝධ කරගන්න පුළුවන් තරමට ඇති කරගත්ත ශ්‍රේෂ්ඨ නරනායකෙක් තමයි අශෝක රජතුමා. මේ අශෝක ධර්මයේ මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ හතරෙන් සතුටු වීම සම්බන්ධයෙන් සරුවචන් වහන්සේ මේ දේශනා කරන ලද කාරණේ අශෝක ධර්මයේ පැහැදිලි ප්‍රමුඛ ස්ථානයක් කරලා තියෙනවා. ඉතින් ඒක කියනකොට මට කිය මේකට සමාන්තරව මතක් කරන්න සිද්ධ වෙනවා සර්වඥාන්සේ මේ නාටකන සූත්‍රයේදී චීවර පින්ඩපාත සේනාසල ගිලම්පස කියන මේ හතරෙන් සතුට උපදවා ගන්නා හැටි දේශනා කරාට මේ මාතෘකාව කෙලින්ම සාකච්ඡා කරන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙන පැරණි බෞද්ධයා බොහෝම අගය කරපු මේ ඒ සූත්‍රයට කියන්නේ ආර්ය වංශ සූත්‍ර දේශනාව. මේ ආර්ය වංශ සූත්‍රය අශෝක රජුගේ සෙල්ලිපි වලත් සඳහන් වෙනවා නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව වගේ කර්ණිමිත සූත්‍රය, මංගල සූත්‍රය වගේ සූත්‍ර වගේම අලියවසා කියලා එතකොට අකුරු සාත්‍රයේ හැටියට සඳහන් වෙලා තියෙන්නේ ආර්ය වංශය කියන කලියවසා කියන විදිහ තමයි ඔය අශෝක රජතුමාගේ ගිරිලිපි වල සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අශෝක රජතුමා අපිට මිහිඳු මහරහතන් වහන්සේ තුලින් මේ ධර්මයේ එවනකොට ඒ වෙනකොට ඉන්දියාවේ විකාශනය වෙලා තිබුණු ආකාරයට ඒ බෞද්ධ සංස්කෘතික ලක්ෂණත් එක්කම තමයි ත්‍රිපිටකය අපට ආවේ. ආවට පස්සේ මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ලාංකිකයන්ට මේ ක්‍රමය මොකද්ද මේ ඇඳුම් සම්බන්ධව කෑම සම්බන්ධව, ගෙවල් දොරවල් හැදීම සම්බන්ධව සහ බෙහෙත් සම්බන්ධව බුදුහාමුදුරන්ගේ මතය කොච්චර ලස්සනට ඉදිරිපත් කරාද කියලා කියනවනම් අපේ ශිෂ්ටාචාරයේ විශාල ලක්ෂණයක් වෙලා තියෙනවා මේ ලද දෙයින් සතුට වෙන ගතිය. මේ ලද දෙයින් සතුට වෙන ගතිය ඇතිකරන්න බුදුරජාන් වහන්සේ හරියටම ගැඹුරු සූත්‍රයක් බව හැබෑව. නමුත් සමාජික ධර්මයක් බවට පත් කරන්නේ මේ නැත කරන ධර්මවලත් මේ අපි කතා කරන අංකයේදී සඳහන් වෙනවා ආර්ය වංශ සූත්‍රය තමයි. මේ ආර්ය වංශ සූත්‍රයේ පිළිබඳව ලංකාවේ ලිඛිත සංග්‍රහ ග්‍රන්ථ වළනකොට ඔය රසවාහිනිය වගේ පොත්වල පුදුමාකාර විස්තර සහිත ඉතිහාසගත ලංකාවෙච්ච සිද්ධි හරියට සඳහන් වෙලා තියෙනවා. ඒවා ඉන්දියානු බෞද්ධ පොත්පත්වල නෑ. ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගයේදී මේ ආර්යවංශ සූත්‍ර දේශනාව පුදුමාකාර ගෞරවයකින් යුක්තව සමාජ ධර්මයක් විදිහට රාජ්‍ය අනුග්‍රහය ලැබලා තියෙනවා. ඒ මොකද රජතුමා අශෝක රජතුමා වේවා ලංකාවේ හිටපු සිංහල රජ කෙනෙක් වේවා ඒ පිරිස ලද දෙයින් සතුට වෙන පිරිසක් බවට පත් වුණා නම් රාජ්‍ය තන්ත්‍රේ පහසුයි. ලද දෙයින් සතුටු වීම සඳහා බෞද්ධ මූලික ප්‍රතිපත්ති අනුව බලනකොට මේ ලෝකේ කවදාකවත් කරන්න බෑ. මේ ලෝකේ දුකක්. අපිට අවශ්‍ය කරන දේවල් ඔක්කොම ලබලා සතුටු වෙනවා කියනවනේ ඒ කවදාකවත් වෙන්න බෑ. ඒක නිසා ලද දෙයින් සතුටු වීම කියන එක දන්නවනම් ඒ පුද්ගලයාට මේ සිව්පසේ සම්බන්ධයෙන් අපි කියනවනම් මේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් යම් කිසි තෘප්තිමත් තෘප්තිමත් භාවයක් යම් කිසි පිරිච්ච භාවයක් ඇති කෙරුවොත් පමණයි ඒ පුද්ගලයාට ආධ්‍යාත්මික පැත්තට ආගම පැත්තට අනුන්ගේ සුභසිද්ධිය පැත්තට කරුණා පැත්තට මෛත්‍රී පැත්තට යාන්තමතෝ හිතයන්. ඒ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙලා නැත්නම් ඒ පුද්ගලයාට මේ වගේ පිරිච්ච මනසකින් කරන වැඩ කරගන්න බැරි වෙනවා. නිසා ලාංකික රජවරු හරියට අනුග්‍රහ දක්වලා තියෙනවා මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවට. ඒ ඉස්සර කාලේ රජවරු නියංගම් නින්දගම් දීලා තියෙනවා ආර්ය වංශ සූත්‍ර දේශනාව පවත්තන්න. එතකොට ඒ නින්දගම් ලැබපු සෑම දෙනාම රජ්ජුරුවන්ට බදු ගෙවිය යුතු නෑ. බද්දෙන් නිදහස් කරලා අවුරුද්දකට සැරයක් ඒ තමන්ගේ රාජකීය බද්ද ආර්ය වංශ සූත්‍ර දේශනා කරන්නන් සඳහා ඇති අරමුදලට බැර කරනවා. බැර කරලා යම් ප්‍රමාණයකට රැස් වුණාට පස්සේ ආර්ය වංශ සූත්‍ර දේශනා පිළිබඳ දක්ෂ ස්වාමීන් වහන්සේ තමක් ගෙන්වලා උන්වහන්සේට ඒ අවශ්‍ය කරන බණ මඩුවක් හදලා පහසුකම් සැලසලා යහනින්නන්ට සංග්‍රහ කරලා මාස 3කට සැරයක් මාස 6කට සැරයක් නැත්නම් මාසයකට සැරයක් ආකාරයට ආර්ය වංශ සූත්‍ර බණ පොළවල් පවත්වපු ප්‍රසිද්ධ ස්ථාන ලංකාවේ තියෙනවා. හැබැයි හුඟක් දේවල් දැනටම තියෙන්නේ රජරට සහ ඒ නැගිනහිර පළාත්වල තමයි. ඒ කියන්නේ ලංකාවේ ශ්‍රී විභූතිය සහිතව බෞද්ධ ශාසනය මේ ස්වර්ණ යුගයට පත්වෙච්ච කාලේ. ඒක ඒවයි සම්බන්ධ වෙච්ච සිද්ධි දිහා බලනකොට ඒක ජාතික උත්සවයක්. නැත්නම් ඒ පළාතට කෙරෙන වටිනාම කටයුත්තක් විදිහට ඉදිරියට තියෙනවා. මේ අනුව බලනකොට මේක මේ ආර්යවංශ සූත්‍රයේ සඳහන් වෙනකොට සඳහන් වෙන මේ කෑම ඉඳුන් හිතුම් ඉඳුන් හිතුම් කිව්වහම තේනාසන ඇඳුම් සහ පිළිකර බෙහෙත් පිළිකර පිළිබඳව සතුටක් පිළිච්ච භාවයක් ඇති කිරීම ලොකු රාජ්‍ය තාන්ත්‍රික සමාජ ධර්මිකුත් වෙලා තියෙනවා හැබැයි මේ සූත්‍රය අවසාන වෙන්නේ උගාත්ම ගැඹුරු තැනකින් ඒ නිසා මේ ගිහියට එහෙම නැත්නම් අපි කියන ගැමියට නැත්නම් සාමාන්‍ය සද්ධාව තියෙන කෙනාට මේ කැමෙන් බීමෙන් පටන් අරගත්ත බණ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ආමිෂයෙන් පටන් ගත්ත බණ නිර්ආමිෂයට ගෙනියලා නොදන්න බරපතල ගැඹුරකට ගෙනියලා ශක්ති ප්‍රමාණයෙන් තල්ලුවක් පුළුවන් ඇත්ත ගැඹුරටම යනවා. බැරි බැරි යත්තන්ට යම් ප්‍රමාණයකට අහන්න අවස්ථාව සැලසලා තියෙනවා. මේ ආර්යවංශ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේමත් යම් ප්‍රමාණයකට විශේෂණය කරලා තියෙනවා. එහෙම කියන්නේ මොකද අපි මේ බණ භාවනා කරන ඇත්ත ඔක්කොම දන්නවා සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සලා කුරුකට ඒ කල්මාස ධම්ම කියන ගමේදී සර්වචනංශේ සතිපට්ඨාන සූත්‍රයේ වර්ණනාව තමන් වහන්සේ විසින්ම පද 8කින් දේශනා කරා. 8කින් දේශනා කළා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං සුද්ධියා ශෝක පරිද්දවාණ සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බාණස සච්චිකිරියාය අධිතං චත්තාරෝ සතිපට්ඨානා කිවා මහ බරපතල විදියට තමයි මේ හරියට Taman විකුණන්න හදන බඩුව හරි ගියාම ගාත්වයේ ගෙවීමේ ක්‍රමයට ගන්න කාලා බල්ලා සල්ලි ගවන්න කියන වගේ කතාවක් මෙතන කියන්නේ. Taman වහන්සේම දේශනා කරන්න හදන ධර්මයේ ಗುಣ ප්‍රකාශ කරලා ඒ ධර්මයේ දේශනා කරන තමයි සර්වචනාංශයේ ලොකු මේ වචන වර්ගයක් පාවිච්චි කරනවා. මේ ආර්ය වංශ සූත්‍ර දේශනා කරන ඉස්සෙල්ලා වචන 9යකින් වගේ කරලා තියෙනවා. අතන වචන 7කින් වගේ කරලා තියෙනවා. වචන 9කින් වගේ කරලා තියෙනවා. ඒකේ මහා ගම්බ ගම්බුරක් මහා බරපතලකම සර්වඥ ශ්‍රීමුක දේශනාවේ සඳහන් වෙනවා චත්තාරෝ මේ භික්ඛවේ අරිය වංශා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න කුබ්බාන සංකීයති නසංකී ඉසන්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි කියලා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව පිළිබඳව ගුණ වර්ණනා කතාවක් කතා කරනවා උන්වහන්සේ සඳහන් කරනවා මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ ආර්යවංශ සූත්‍රයේ අග්ගඤ්ඤා අග්‍රයි දේශනාවලින් අග්‍රයි අග්ගඤ්ඤා රත්ත්‍ඤා කියලා කියන්නේ චිර රාත්‍රඥයි බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ කෘතියේ අපි අද දන්න සංග්‍රහ ග්‍රන්ථවල හැටියට 512000ක් 12027 නමක් බුදුරු දක්වලා තියෙනවා වාග් මනෝ ප්‍රනිදාය වාග් ප්‍රනිදාය කාය ප්‍රනිදාය වශයෙන් උන්වහන්සේ පෙරම් පුරාගෙන එන කාලේ 512027 නමක් දැකලා තියෙනවායි කියලා කියනවා බුදුවරු. ඒ බුදුවරු දක්මින් දැකීමෙන් තමන් ශක්ති ප්‍රමාණය තිරසං ආත්ම භාව, මනුෂ්‍යාත්ම භාව, පැවිදි ආත්ම භාව ලැබෙමින් රාජසත සිටුතනතුරු ලැබෙමින් කටයුතු කරන කාලෙම උන්වහන්සේ දැකපු මතකයෙන් බලනකොට මේ ආර්ය වංශ සූත්‍රය නැත්නම් ආර්ය වංශ ධර්ම ප්‍රතිපදාව විතර පැරණි ධර්මයක් එකම බුදු කෙනෙක්වත් අතනෑර ගෙනාවු ධර්මයක් වෙන නැතිලු. ඒකයිකට රත්ත්‍ඤ්ඤයි කියලා කියන චිර රාත්‍රඥයි. වංශඤ්ඤා. කුදුරු පහළව තියෙනවා ශාක්‍ය මේ මේ රාජකීය වංශයෙන් බ්‍රාහ්මණ වංශයෙන් ඔදිකේ තමයි පහළ වෙන්නේ. නමුත් ඒකට බුදු වුණාට පස්සේ කියන්නේ බුද්ධ වංශ කියලා. ආර්ය වංශ කියලා කියනවා. මේ ආර්ය වංශය හෝ බුද්ධ වංශය විතර පැරණි වංශයක් බුදුරජාන් වහන්සේගේ ඒ අතීත ස්මෘති කරන ඥානෙට කවදාකවත් අවුලා නැහැ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා අග්ගඤ්ඤ රත්ත්‍ඤ්ඤ වංශඤ්ඤ. මේකේ පැරණිම වංශය. බුද්ධ වංශය. එහෙම නැත්නම් ආර්ය වංශය. පුරාණ. තාමත්ම පැරණි. අද අපි නවශිෂ්ටාචාරයේ හොඳම සම්දිස්ථානයක ඉන්නේ. අපි සංකර වෙන්න ගිහිල්ලා නව සංස්කරණ වලට ගිහිල්ලා සංස්කරණ කියලා කියන්නේ නව නිෂ්පාදන තාක්ෂණය සංනිවේදන ක්‍රමවල හොඳටම හෙම්බත් වෙලා ඉන්න යුගයක ඉන්නේ. අතරම පසුගිය අවුරුදු 200ක කාලේ මේ නව තාක්ෂණය කියලා කියන්නේ මිනිස්යාගේ ඒ කායන සියලු සම්පත් ලබා දෙන ඉෂ්ට සිද්ධ දේවතාවෙක් විදිහට තමයි විද්‍යාව තියාගෙන ගියේ. ඒ වගේ තාක්ෂණය එක ගොත්තමත් අදකල පමණින් පිටගෙන දිව්‍ය ලෝකෙම වවන්න පුළුවන් තත්ත්වයක් තමයි දිවදික් කරගෙන කට්ටිය හිටියේ. නමුත් අපි ඉන්න කාලේ පේනවා මේ ගොල්ල මේ කරපු ඇති වැඩේ නිසා මේ අවුරුදු 200 පුරාම ආධ්‍යාත්මික අසරණ වෙලා ආධ්‍යාත්මික දියුණුව කාබාසිනිය වෙලා තියෙනවා මේ විද්‍යාව තමයි තනිකරම වගේ කියන්නේ මේ තාක්ෂණය තමයි තනිකරම වගේ කියන්නේ මේ sannivedana තමයි තනිකරම වගේ කියන්නේ මිනිස්සයා පොළොවට තිබුණු සම්බන්ධතාවය සහ එකිනෙකා අතර තිබුණු සුවද සම්බන්ධතා සේරම නැති කරලා කාබාසිනිය කරලා අපි මේ කාම ලෝකයට කාම දාර්ශනිකයේ බැලකම් කරන වහල්ු බවට පත් කරලා තියෙනවා. ඒක දැන් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් අපි ආයෙත් ඉන්නේ අර සම්ප්‍රදායන කුල ගතිසිරි වල අගය කරන. එදාට අපිට මේ පැරණිකම කෞතුක ගතිය නටබුන් වල තියෙන වටිනාකම පේන්න පටන් ගත්තා. ඒකින් බලනකොට අපේ අමල තාත්‍රයේදී අපි වාසනාවන්තයි. අපිට මේ දෙකම තියෙනවා තාම ආශා කරේ රටවල් වල මේ පැරණි දේවල් අගය කරනකොට මේ පැරණි දේවල් වල වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. දැන් හොඳ ප්‍රසිද්ධ හෝටල් වල මේ කුරහංගල මේ පොල්තේ සේකුව ඔය එළිය ගෙනත් තියාගෙන ඉන්නවා මේ බොහොම වටින දේවල් කියලා. ඉස්සර ඕවා නිකන් මේ බොහොමත්ම සම්ප්‍රදාන කෝල මේ මේ ම්ලේච්ඡ යුගයක ලකුණු වගේ තිබ්බ. දැන් බලනකොට ඒ ඉස්සරහට ආවිලා එවැනි පෞරාණික ධර්මano බannකොට මේ ආර්ය වංශ ධර්මයේ විතර පෞරාණික දෙයක් සරුවත් යන වාසයේ ඇහැ දැක ඇහැට දැකලා නැහැ. නිසා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්නා මේ සර්වචන් වහන්සේ දේශනා කරපු ඒ චීවරය සම්බන්ධයෙන් මේ බඹයක් විතර දිග බඹයක් විතර උස කඩ කපල මහපු මේ සිවුර මොනම තාලකින්වත් මොනම බුදු කෙනෙක්වත් මේක සංකර කරන්න යන්නේ. මේ කෑලි අල්ලන්න යන්නේ, දික් කරන්න යන්නේ, පළල් කරන්න යන්නේ. මේ හරි අතර සිවුර හරියට ඇඳගත්තට පස්සේ ඒ භික්ෂුන් වහන්සේකට එන ලස්සන මොනම රූප සුන්දරියකටවත් ලෝකේ දෙන උත්තරම ඇඳුමෙන්දත් ගන්න බෑ. යැත්තු ඇඳුම් මාන්න විවිධාකාර නැමි කපලා හැඩ කියලා নানা <clears throat> ප්‍රකාර මේක දිගහැරලා බලන්න තනි හතරස් ඉවරක් විතර තියෙනවා. අඳනේ ගත්තත් තනි හතරස්. නමුත් ඒක ඇඳගත්තට පස්සේ දෙවුර වහලා බ්‍රහ්මයාටත් කිට්ටු කරන්න බෑ. එහෙම ලස්සන ඇඳුමක් මුළු ලෝකෙම නැහැ. ඒක සාරුවච්චන් වහන්සේ නමක්වත් වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා මේක සංකර වෙන්නේ. නසංකීය, නසංකීය ඒ වගේම මේ පින්ඩපාත භෝජනේ පාත්‍ර කරන ගියක් ගියක් ගන්න හිඟාගෙන ගියාට පස්සේ හම්බෙන මේ බත් ටිකට අපි කියන්නේ බුද්ධ භෝගේ කියලා. මොන්නම තාලකින්වත් මොන්නම රාජභෝජනයකටත් වැඩිය උතුම්. ඒකට ගහන්න කවදාකවත් මොකක්වත් හම්බෙන්නේ නැහැ. ඒක තමයි පහත්ම තුච්චම හිඟා කෑම. නමුත් එච්චර වටින භෝජනය පින්නපාත භෝජනෙ විතර ඇත්තේ නැහැ. සීනාසනීය සම්බන්ධයෙන් සරුවත් සංසේ දේශනා කරන්නේ රූක්ක මූලගතව, ශුඤ්ඤාගාරගතව, අරඤ්‍යගතව. නමුත් নানা ප්‍රකාර ගුරුණෙක් මානසික ලෝක තිබුණට තාම කිසිම කෙනෙකුට බෑ දැන් අද තියෙන උස්සස්ම ගෘහ නිර්මාණ ශිල්ප කියන්නේ මොකද්ද? Indoor out and outdoor in කියලා. මේ ගෙවල් ඇතුලේ ගස් වවන එක තමයි උස්සස්ම ගෘහ නිර්මාණ. යහනී උන්දලාගේ දැනුම. වැද්ද හිටිය උතන තමයි. වැද්ද වටේට ගෙවල් හදාගෙන හදාගත්තට පස්සේ ඒක තමයි එදා තිබුණ උස්සස්ම නිර්මාණ ශිල්පය. අද ඒක තමයි අද ඉන්න මේ නම්බුර පට්ටම් ලබාගත් කට්ටිය ගේ ඇතුලේ තියෙනවා එළියට ගන්නවා එළියේ තියෙනවා ගෙට ගන්න එක තමයි අද ගෘහ නිර්මාණ ශිල්පය. ඕක බුදුහාමුදුරුවෝ කිව්වේ අරඤ්‍යගතෝ වගේ. වගේම රූප මූලගතව ශුන්‍යාකාරගතව එච්චර ලස්සන නිර්මාණයක් වෙන ලෝකේ නැහැ. නිසා බුද්ධ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ සීනාසනය කවුරුදාකවත් ඔයිටදී හොඳ එකක් ලෝකයට හිතන්න බෑ. ඕක අතහැරලා යන්න යන්න කෙලෙසෙනවා. කෙලෙසෙන්න කෙලෙසෙන්න ওই নানা ආකාර සංකර ලෙඩ රෝග හැදෙනවා. කැලේ ඉඳලා කවදාකවත් ලෙඩක් හැදෙන ඉස්සර මිනිස්සු භයානක රෝග හැදිච්චාම කැලේට යන එක කරා. භයානක කුෂ්ඨ රෝග හැදිච්චාම භයානක අපස්මාර රෝග හැදිච්චාම කැලේට යනවා. ටික කාලයකට පස්සේ ආයෙ හිතුණු ගමට එනවා. එනකොට සම්පූර්ණ සුව වෙලා. මොකක් කරලාද දන්නේ. යගිම සීනාසන අනෙක් සෑම දෙයකින්ම මේ රුක්ක මූල සීනාසනය, අරඤ්‍ය සීනාසනය, ශූන්‍යාගාරය මේකට ගහන්න දෙයක් නැහැ. බේත් පිළිකර ගැන සරුවචනසේ සඳහන් කරනකොට මේ උගෝදිනේ කාල නැතිවීමේ තමන්ගේ මූත්‍රා පාවිච්චි කිත තමයි උසස්ම බේත. ඔය ලෝකේ ඉන්න ඕනම වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ඒකට ගහන්න දෙයක් නැහැ. ඒකට වෙන කෝණක්වත් ඕනෙත් නැහැ. ඕනෙම ලෙඩකට සප්පායයි පූති මුත්‍ර බේතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හතර ඔය ලෝකෙ කොච්චර සංකර වුණත් කොච්චර දියුණු වුණත් කවදාකවත් මේට වඩා හොඳ දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ මේ දේවල් මේ මොන විද්‍යාඥයෝ පාරුණත් මොන සොයාගැනීමත් මේක සංකර වෙන්නේ නැහැ. නසංකීයති. නසංකීයිසන්ති. උනන් සඳහන් කරනවා මත්‍රත්මම බුද්ධ වචනෙන් අනසක පතුරවනවා මත්‍රත්වයේ මොන ශ්‍රේෂ්ඨ જાති ආවත් ආහාර පිළිබඳව, සේනාසන පිළිබඳව, ගෙවල් දොරවල් පිළිබඳව, ඇඳුම් පිළිබඳව, බෙහෙත් පිළිබඳව මේ හතරට අත තියන්න පුළුවන් කෙනෙක් ඉන්නේ. අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බා අසංකින්න පුබ්බා සඳහන් කරනවා මේ 512000 බුදුරු ඉන්න කාලේ මේ සිව්පසය සම්බන්ධයෙන් කවදාකවත් සංකීර්ණ භාවයක් තිබිලා නැහැ ආර්යයන් වහන්සේලා මේකෙමයි ඉඳලා තියෙන්නේ මේ নানা ආකාර කට්ටිය අර දේ හොයාගත්ත මේ දේ හොයාගත්ත කියලාම සංකර කරාට ඒ සංකර භාවයෙන් උන්දලාම හැඳි ගෑවිලා යනවා සංකර වෙලා යනවා මේ මේ දේවල් ඉතුරු වෙනවා ඒක එදත් එහෙමයි නසං නසං අසංකින්න පොබ්බා නසංකීයති නසංකී යස්සං බුදුන් සඳහන් කරන මත්තේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වුණා මේ හතර නම් කොහොම ඉතුරු වෙනස් කරන්න බෑ ඒ වගේම අපපතිකුත්තේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි මේ කියන බුදුහාමුදුරුවෝ දේශනා කරපු යම් පින්ඩපාත බෝධියක් තියෙනවනම් යම් චීවරයක් තියෙනවනම් යම් සේනාසනයක් තියෙනවනම් යම් බෙහෙත් පිළිකරක් තියෙනවනම් මේක අබෞද්ධ පඬිතෙක් පවා හෝ ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණෙක් කවදාකවත් පහත් කළ කලකන්නේ. කලකන්න බෑ. ඒක ඒ තරම්ම කොයි ශිෂ්ටාචාරය වුණත් කොයි සදාචාරය වුණත් ඉහළම කෙලවර. මෙන්න මේ විදිය බුදුරජාණන් වහන්සේ මේ චතුර හතරක් වූ ආර්ය වංශ දේශනා කරන්න කලින් දේශනා කරන බලාපොරොත්තු වෙන්නා වූ ආර්ය වංශ පිළිබඳව ಗುಣ කතනයක් කරනවා. ඒ ආර්යවංශ සූත්‍ර දේශනා තමයි මේ නාථකරණ ධර්මයේ මේ සන්තුට්ඨෝ හෝති ඊතර ඊතර චීවර පින්ඩපාත සේනාසන ගිලාන පච්චේ කියන එකට හොඳම සාධක සූත්‍රය. නිසා අද දවස අපි මේ සතුටු බව ලද දෙයින් සතුටු වෙන ගතිය කියන මාතෘකාව ඕනනම් ගන්න පුළුවන්. නාථකරණ ධර්මයේ අංකයක් කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආර්යවංශ සූත්‍ර දේශනාව කියලා ගන්නත් පුළුවන්. කොයි දෙයින් හරි අපි කරන්න හදන්නේ මේ යන නිවන් දක්වා යන ගමන දුෂ්කර ගමන hina වෙවි යන ක්‍රමයක් හොයාගන්න හදා. ගොඩනෙක් මේක අත්ති කිලමතාන් යෝයකට දාගෙන නිකටල්ලේ තියාගෙන චරිතුරු ගගා අඬ අඬ නිකා මේක කටුගයක් බවට පත් කරගන්න. නමුත් අපි මතක තියාගන්න ඕනේ සරුවචනාංශයේට නම් නමයක් අපි දේශනා කරන නවාරාදී බුදුගුණ වල භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ කියලා ගුණයක් තියෙනවා. සුගතයි කියලා කියන්නේ උන්වහන්සේ අය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරමින් කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම සීනාසනයක් නැතුව කිසිම සිව්පස දායකයෙක් නැතුව කටයුතු කරත් ඉතාමත්ම සතුටින් අභීතව මේ ගමන ගියා. ඒ නිසා උන්වහන්සේගේ ගෝලිය වෙන අපි මේ ගමන යනකොට සතුටින් ගමන් කරාට සන්තුෂ්ට කියන මේ ලදදී සතුටින ගතිය ඇති කරගන්න නම් ඒ උන්වහන්සේ මේ අතරින් මෙතනින් දේශනා කරලා තියෙන මේ සූත්‍ර කොටස් බණ භාවනා කරනකොට අරන් කල්පේට. ඉතින් මේ චීවර සන්තුතිය මේකට කියන්නේ ඊතරීතර චීවර සන්තුති ආර්ය වංශය කියලා. සිව්පසින් ඉස්ලාම් සඳහන් කරන්නේ සිවුර ගැන. අන්නේ සිවුර පිළිබඳව මේ සතුට ලබන හැටි අපි ඔය ධර්ම සාකච්ඡා කරනකොට එක එකන එක එක විදිහේ ප්‍රශ්න අහන කොහොමද මේක කරන්නේ කියලා. මේ එක විදිහක උත්තරයක් තමයි උන්වහන්සේ තමන් වහන්සේගේ ඒ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් කරන කාලේ යෝගයෙන් බුද්ධ ඥානය ලැබුවට පස්සේ මේ තමන්ට අවශ්‍යම කරන්නා වූ මූලික අවශ්‍යතාවන් සතුට පිණිස පාවිච්චි කිරීම පිළිබඳව පෙරලා අපිට නිකන් හදියට බොහෝ කාලයක් ගෙන යන්න පුළුවන් විදිහට අඩු කරලා සකස් කරලා දුන්නා වාගේ ඒ චීවරාර්ය වංශය කියන්නේ නැත්නම් මේ අර කියන නම් අට ආකාරයෙන් වර්ණනා කරලා උන්වහන්සේ කීවර ආර්ය වංශයෙන් කවුරු හරි කොහොමද සතුටු වෙන්නේ කියන එක ඉද බික්කවේ බික්කු සන්තුප්තෝ හෝති ඉතරි ඉතර චීවරේ මේක තමයි තේමා ගීතේ මහණි යමෙක් භික්ෂුවක් කියනවනම් නැත්නම් යෝගාවචරෙක් කියනවනම් සන්තුප්තෝ හෝති ඉතරි ඉතර චීවරේ ලද යම් සිවුරකින් සතුට වෙන්නේ ඒක තමයි ඉතින් අපි මේ උගන්වන්න හදන්නේ කොහොමද මේක කරන්නේ මොකද අපිට මේ ඇඳුම් ආයිත්තන් තමයි අද ලංකාවේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන රසාව. ඇඳුම් මැෂින්. මොකද මෙච්චර ඇඳුම් ඕන කරලා තියෙන්නේ මේ ඇඳුම් මෝස්තර ඒ තරම් ඉක්මනට වෙනස් වෙනවා. කොච්චර තුච්ඡද කියනවනම් ඇඳුම් මෝස්තර කියන જાතිය මාත හයක්වත් කල්ලල්ලන්නේ නැහැ කියලා බටේද දාර්ශනිකෙක් කියනවා. ඒක ඉවරනකොට ඊගාව මෝස්තරේ. ඊගේනකොට ඊගාව මෝස්තරේ. ඒ නිසා අද ලෝකේ ලංකාවේ ඉන්න බර ගාණක් එල්ලෝ ඔක්කොම පාවිච්චි වෙන්නේ අද මේ අනුන්ට ඇඳුම් මාන. ඕක එක එක සතුට. මොන මොහොතරයව සතුට නෑ. අපි වැඩ කරන ඒ ඉන්න කැපකාර මහත්තයෙක් කියනවා කොහොම අහිංසක මිනිසයා. ඒ මිනිසයා කියනවා දරුවෝ තුන් දෙනෙක් ඉන්නවලු. එක දරුවෙක් නම් කරන්නේ අතට නැඳුම් මහන එකමයි. ඉතින් ඒ මිනිසයාගේ දැන් පෙන්ෂන් එකෙන් ජීවත් වෙන පෙන්ෂන් එක හම්බ වෙනකොට ඒ ලයිස්ට්ුව ගෙනත් දෙනවලු මට මෙන්න මේ නම තියෙන අසවල් ඇඳුම ඕනයි කියලා. ඉතින් මෙයාගෙන අම්මා මුත්තා කාලවත් අහපු නැති නන්දු පී. ඒවත් විලි වැහෙන්නෙත් නැහැ. නමුත් ඒ ඇඳුම ගෙනත් දෙනකොට එකෙක් ගෙනත් දෙනවනේ මොකද වෙන විදියකින් නැත්නම් ගෙදර ඉන්න නෑනේ කණ්ඩ බොණ්ඩ මොකක්වත් නැහැ කියමු වර මනුස්සයෙක් කෙවුරු ගලවනවා ඒක ගෙනත් දෙනවා ඒ ගෙනත් දෙනුන පස්සේ බලාන හිටියොත් මොකද කරන්න කියලා පරණෙව්වට පහුවෙන්ද බලන්න මුට්ටි වලන් හොදන්නට අත පියන්න අරගෙන ඉතින් මනුස්සගෙන බඩපපුව දනවලු මේ මොනවත්ම වෙලා නැහැ පරණ ඇඳුමට මොකක්වත්ම වෙලා නැහැ ඒක මෝස්තරේ මාරු වෙලා හැබැයි මේ අදගත් එකත් මාස 6ක් යනකොට ආයෙ බලම් පියන්න ගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේ තරමටම තුච්ච වෙච්ච ඇඳුම් වස්ත්‍ර මාරු කිරීම තියෙද්දි සරුවත් chance සඳහන් කරන්නේ ලද යම් සිවුරකින් සතුටු වෙනවා. අපි ගිහි කාලයට කියනවනම් අපිට තියෙන ලද යම් ඇඳුමකින් සතුටු වෙන ගතියක් තියෙනවා. ඒක තමයි ඔය අවසානයේ හම්බෙන අච්චුති රසය කියන පරම සුන්දර නිර්වාණය ලබා ගැනීමට සුදුසු වෙන මිනිසයා ඒකට හිත හදාගන්නවා. ඒ ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් ඒකට මහිච්ඡතාවයේ අත්‍රිච්ඡතාවයේ වගේ කියන ಗುಣ කියනවා ඒ ලුණු වතුර බොන්නෙක් වගේ බොන්න බොන්න පිපාසු. කුෂ්ඨ රෝගියෙක් වගේ කහන්න ගහන්න ඕජාව ගලනවා. ලද දෙයින් සතුටු වීම දන්නේ නැත්නම් මේ මනුස්සර කවදාකවත් ඒ ආධ්‍යාත්මයට ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. හිතේ ස්පාසෝකුත් නැහැ. මේ ඇඳුමින්ම සන්තෝෂයක් නැතුව මැරෙන්න සිද්ධ වෙනවා. නිසා ඉතරීතර ජීවර සන්තුට්ඨියච වන්නවාදී. මේ සිවුරකින් සිවුර කියන වචනේ හිතා ගන්න ඇඳුම කියලා. ඇඳුමකින් සතුට ලබන්න නම් ලදයන් ඇඳුමකින් සතුට ලැබීම පිළිබඳ ಗುಣ කතා කරන පිරිසක් අතර ජීවත් වෙන්නේ කියන නැත්නම් තමයි ಗುಣ කතා කරන්න පටන් ගත්තේ. ඊතරීචර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නච්ච චීවර හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති. මේ විදිහට විලිවසා ගන්නයි මේ වැද්දා කොලාතු වැන්දා ඊට පස්සේ අපි මේ විලිවසා ගන්න ඇඳුමක් අරගෙන තියෙනවා. ඒකෙන් සතුට වෙන අතර ඇඳුමෙන් ලද ඇඳුමෙන් සතුටු වීමේ ಗುಣ කතා කරන අතර නච චීවර හේතු අනේතනම් අපති රූපං ආපජ්ජති. සිවුරක් ලබා ගන්නයි කියලා අනේ මේ දාන දෙන්න ආපු කෙනෙකුට ചാටු ചാටු කතා කතා කරන්න යන්න එපා. අපිට නම් ඉතින් දානේ නම් ඉති අඩුපාඩුවක් නැහැ. දානේ නම් තියෙනවා. ඉතින් ලැබෙනවා නම් එතකොට එහෙම නැත්නම් මොනවද මොනවද අනේ මේ සිවුරක් තමයි අවශ්‍ය කියලා අර මනුස්සයා එන්නේ දාන දෙන්න ආහාර ටිකක් ඉතින් নানা ආකාර කතා කරලා අර මේ මනුස්සයාගේ හිත වෙනස් කරලා සිවුරු ගන්නවා. එහෙම නැත්නම් නොගැලපෙන සංඝයාට නොගැලපෙන ක්‍රමවලින් සිවුරු උපේන. ඒක නිසා නච්ච චීවර හොතු අනේසන. ඒසනා කියලා කියන්නේ සොයාය. පරිේෂණා කියලා කියන්නේ නැවත නැවත සොයාය. නැත්නම් සේවිය. අනේසනම් කියලා කියන්නේ නොකලමනා ක්‍රමවලට හොයන එක. ඒක කරන්න එපයි කියලා. මේ තියෙන ඇඳුම හොඳ නැහැ වෙන ඇඳුමක් ගැනීම සඳහා චාටුබතාව ඕනේ නැහැ අනේසනම් අප්‍රතිරූපම් ප්‍රතිරූපයි කියලා කියන්නේ ගැළපෙන අප්‍රතිරූපම් කියලා කියන්නේ නොගැළපෙන ක්‍රම වලින් හිතන්න යන්න එපා ඒ නිසා නච්ච චීවර හේතු අනේසනම් අප්‍රතිරූපම් ආපත්‍යති අලද්දාච චීවරන්න පරිකාසති තමන්ට අවශ්‍ය කරන්නා වූ සිවුර නොලැබුණයි කියලා හිතෙන් තැවෙන්න එපා කියලා ලද්දාච චීවරං අගතිතෝ අනිච්චිතෝ අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නී නිස්සරණ පඤ්ඤෝ පරිපූර්ණයි. තමයි යම් ආකාරයකට හිතුව ආකාරයේ පැතුව ආකාරයේ සිවුරක් ලැබුණා නම් අගතිතෝ මේක මමමයි මං කාටවත් දෙන්නේ නෑ මේක මම මෙහෙම කියාගෙන ඉන්න ඕනෑ කියලා ඒකට දැඩිසේ බැඳෙන්නත් එපා කියලා. අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දසාවි නිස්සරණ පඤ්ඤෝ. ඒක පාවිච්චි කරන්නයි කියලා කියන මේක මම පාවිච්චි කරන්නේ විලිවසා ගන්න. මේක මම පාවිච්චි කරන්නේ සීත උෂ්ණ වාතය නැති කරන්න. මේක මම වසහාගන්නේ මැසි මදුරු වාගේ සත්තු නැති කරගන්නයි කියනවා මිස අනේ අහල්ලපු ගෙදර එක්කනට එහෙම එකක් නැන්නේ මට විතරයි තියෙන්නේ මගේ දරුවට විතරයි තියෙන්නේ කියලා ඒක නිකන් Tamange යන්න හැරි පාගන්න දෙයක් බාටපත් කරගන්න දෙපයි කියලා. ජීව. සිවුරෙත් එක. සිවුරේ උනත් Tamanට අවශ්‍ය කරන සිවුර ලැබුණාට පස්සේ අනිත් සංඥා බව කරලා නැහැ, පින් කරලා නැහැ. ඉතින් ඒ අත්තන සිවුරු ලබන්න හොයන්ට අමාරු වෙනවා. මට නම් එහෙම නැහැ. මට මේක හම්බුණා කියලා ඒකේ දැපේ පරෝජනේ දහලකන්නේ නැතුව අනවශ්‍ය දේවල් කතා කරන්න පටන් අරගත්තොත් මේ සිවුර හේතු කරන විශාල කෙලෙස් ප්‍රමාණයක් උපදිනවා. කෙලෙස් නොයිපද වීම පිණිස සිවුරක් නැතුවත් බැරි නිසා අර විදියට සිවුරේ ලදයම් සිවුරේ ಗುಣ කතා කරලා ඒ සිවුරු හෙවීම සඳහා අනවශ්‍ය නොගැලපෙන්නා වූ ලාමක ක්‍රම පාවිච්චි නොකර ලැබුණ සිවුරක් වෙනවා නම් ඒක පිළිබඳව ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන අතර ඒක ඒකෙන් අනික් කෙනෙකුට ඉඟිකිරිල්ලක් කවදාකවත් කරන්න බෑ. මෙන්න මේ විදිහට සිවුර උපයීම නොලැබුණොත් හැවෙන්නේ නැති කතිය වගේ දේවල් කිරීමෙන් තමයි අපි පිළිවහ ගන්න ගන්න සිවුරෙන් නැත්නම් ඇඳුමෙන් කෙනෙකුට කෙලස් උපදින්නෙත් නෑ. Taman චිත්ත පීඩාවකටපත් වෙන්නෙත් නැතුව ඒ පරෝජන මට්ටමේ සිවුරු මට්ටමින් ඒක නතර කරගන්න ඒ පුද්ගලයා දක්ෂ වෙනවා. ඒක සෝහිත මේ සායජපන ඉතරිතර සීවර සන්තුට්ඨියාච මේවත්තුක්ඛං සේති නෝපරම් වම්බේති සෝහිත අත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්කවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ එවැනි ලැබුණා වූ නැත්නම් එවැනි ආකාරෝ මේ සීවර සායජපන සීවර සන්තුට්ඨියා මේවත්තුක්ඛං සේති කවදාකවත් මට අවශ්‍ය ප්‍රමාණය සිවුරු කියනවා වැඩිපුරක් කියනවා කියලා තමන් උසස් කළ සලකන්නේ නැහැ. නෝපරං වං බෙහෙති. අනිත් කෙනාට අවශ්‍ය ප්‍රමාණය ඇඳුමක් නැහැ, අනිස ඒ වර්ණේ නැහැ, ඒ නිසා ඒත් තැවෙනවා කියලා අනුන් පහත් කළ සලකන්නේ නැහැ. නේවත්තුක්කංසේති නෝපරං බම්බේති සෝහි තත්ත දක්ඛෝ. අන්න ඒ විදිහට මේ සිවුරෙන් කෙලස් නෝපදනාතාවේ දක්ෂ භාවයක් ඇති කරගන්නවා. අනලසෝ ඒ අවශ්‍ය ක්‍රමයට නැත්නම් ඔය අපි ගත්තොත් වස් කාලේ චීවර මාසයේ තුල සිවුරු සෙවීමේදී සිවුරු මැහිමේදී කැපීමේදී කඩ කැපීමේදී පඳු පෙවීමේදී ඒකේ දක්ෂකම තියෙනවා. සිවුර හදාගන්න හැටි දක්ෂකම තියෙනවා. ගෙත්තම් පන්නන් සේරම වැඩ දැනගන්න ඕනේ. ඒක සරුවචනාංශික මේ නාටකන සූත්‍රයේදීම සඳහන් කරලා තියෙනවා. යානි සබ්‍රක්‍මචාරී ඥානි උච්චානි උච්චාවචානි කිං කරණීයානි කියලා. මේ සම්ප්‍රප්‍රජාරින් වහන්සේලා අතර තියෙන උසස් පහත් කටයුතු සියලු කර්මාන්තේ දක්ෂ වෙනවා. ඒ නිසා සිවුරේ හොඳ දක්ෂකමක් තියෙනවා. නේවත්තුක්කංසේති නෝපරම්මම්බේති සෝයි තත්ත දක්කෝ අනලසෝ අනලස් වෙන්න ඕන සම්පජාන මේ සිවුර පාවිච්චි කරන හැම වෙලාවෙදීම ඇඟට සිවුර ගන්න හැම වෙලාවෙදීම මේකේ ಗುಣ මේකේ ප්‍රෝජනේ සීපත් කරගන්න මේ සිවුර කිසිසේත්ම කාමර ආසාදී ආසාව සම්පූර්ණ කරන්නවත් නෙවෙයි මේක පාවිච්චි කරන්නේ සීත උෂ්ණ නැති කරගන්නයි මේක පාවිච්චි කරන්නේ මැටි මඳුරුවන්ගේ වෙන් කරන්න වෙන් වෙන්නයි ලැජ්ජා ස්ථාන වසා ගන්න මිස කවදාකවත් කෙලෙස උපදවන්න දෙමෙයි කියලා සම්පජාන පතිස්සතෝ හැම වෙලාවෙම එළඹ සිටි සීයෙන් මේක පාවිච්චි කරන්න ඕනේ. මේ විදිහට සිවුරක් සම්බන්ධව නැත්නම් අපි ජීවිතයෙන් කතා කරනවා ඇඳුම සම්බන්ධව ඒ පුද්ගලයා පාවිච්චි කරොත් පමණක් ඒ පුද්ගලයාට ඇඳුම් මතින් Tamanට හෝ අනුන්ට කෙලෙස් නොපදිනා තැනකට යන්න අද ඇඳුම් මෝස්තර බවටපත් වෙලා තියෙන්නේ ඇඳුමින් කරන්නෙම විලි වසන එක නෙවෙයි අනුන්ට විලි ගන්නුන එක අනුන්ට විලි අවශ්‍ය එක ඇඳුම හදාගන්නෙම ඒ ඒ තමන්ගේ ඒ සංගවා ගත යුතු එහෙම නැත්නම් වසංගිය යුතු ස්ථාන පිළිබඳව අනුකුප්පනතාවයට. ඒ නිසා පත්‍රයක් ගත්තොත් පොතක් ගත්තොත් පිටු ගණන් අඳුම් පොතර ගැන කතා කරලා තියෙනවා මොකද අන්තිමට එහා පැත්තේ තියෙන රාගෙ විතරයි. ඉතින් මෙහෙම තියෙන කෙනෙක් අපි හිතමු බණක් භාවනාවකට යනවා. එහෙම නැත්නම් එහෙම ඇඳුමක් කුර්ති ඇඳුමක් සහිත කෙනෙක් මිනිස්සු ඉන්න තැනකට යනවා. මේ වගේ සීනාසනයකට එනවා. හැම තැනකදීම සිද්ධ වෙන්නේ අර සැඟවී ගත්ත කෙලෙස් ඇවිස්සෙන එක තමයි. ඉතින් එහෙම කෙලෙස් ඇවිස්සෙන එකයි කෙලෙස් සංසිඳනොයි කියන එකයි අතර විශාල පරාසය දැනගත්තට පස්සේ අපිට සිද්ධ වෙනවා ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන එකට කමටහන් ගන්න පැත්තකටලා භාවනා කරන අතරම අපේ සිවුර නැත්නම් අපේ ඇඳුම සම්බන්ධව යම් ප්‍රමාණයකට අදහස් කරකට එන්න සිදුවෙනවා. අන්නේ මඳ හත්නට එන්නේ නැතුව මේ සීලයේ ස්ථිරසාර ආරසාවක් ඇති වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේම සමාධියේ කුපිත ගතියක් නැතුව විතර සමාධිය තියෙයි කියලා හිතන්න අමාරුයි. ඒකම ප්‍රඥාවේදී ඒ කාමාදී දුරන්ට යට වුණාට පස්සේ හිත හරීම ලාමකයි පටුයි ප්‍රඥාවක් පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඇඳුම සම්බන්ධව නැත්නම් චීවරය සම්බන්ධව මේ දක්ෂතා ටික ගාකල් පුරුදු කරන්න ඕනේ අපිට තමන්ට හෝ අනුන්ට කෙලෙස් නොපුදනාතාවට ඇති කරන්නේ. ඉතින් ඒකෙදි මේ විපස්සනා පැත්තට මේකේ තියෙන ගැම්ම මොකද්ද නැම්ම මොකද්ද? තමන් ඒ විදිහට ඇඳුමින් අනුන්ට කෙලෙස් නොපුදනාතාවට යම් දක්ෂතාවයක් ඇති කරගත්තට අනික් කෙනෙක් ගාව එහෙම දක්ෂතාවයක් නැතුව ඒ කෙනා කාමයේ දනවන විදිහට නැත්තම් ඉඟි කරන විදිහට ඇඳුම් ඇඳට ඒක නා පහත් කරලා සලකන්න එපා කියලා බණක් මේකේ කියනවා. ඒක තමයි අමාරුම කොටස. අපිට පුළුවන් අපි විලිපිය ගන්න විදිහට ඇඳුමක් කරන පැත්තකටලා ඉන්න. නමුත් තව කෙනෙක් විලිපිය අවශ්‍යන ඇඳුමක් දැක්කට පස්සේ අපිට ඒක පිළි ඒක හදන්න යනවා. ඒක වෙනස් කරන්න හදනවනම් අපේ ආයසරයක් මොකක්ද ඇවිසිලක් ඇවිසිලා. ඒක තමයි ආර්ය ගුණය. Taman මේ தත්ත්වයටපත් උනේ අම්පඤ්ඤා රත්ඤ්ඤාවන් සංඥා පෝරණා කියපු විදිහට බොහෝ කාලයක් උද්ධාදී උත්තමයන් වහන්සේලා විසින් සාදුයයි සම්මත ලද මේ ඡාම ඇඳුම අපි තෝරගන්න. මේ තෝරගත්ත පස්සේ ගොඩාක් ආනිසංස තියෙනවා. ආර්ථික ආනිසංස තියෙනවා, දේශපාලන වශයෙන් තියෙනවා, සමාජික තියෙනවා. නමුත් අපිට කවදාකවත් දකින්න හම් වෙන්නේ අපි වගේ තෝරාගත්ත පිරිසක්. අනිත් පිරිස ඉන්නෙම අර කාමකෝප කුප්පන ඇඳුම් ඇඳගෙන. අන්න ඒක දැක්කට පස්සේ ඒ විෂයේ කූපිත නොවි ඉනවයි කියන එක බරපතල පුහුණුවක්. ඒක නිසා නේව අත්ුක්කං සේතිනෝ පරමම්බේති මම මේ පිරිසිදු ඡාම්මැදුමක් අඳිනවා කියලා මම මේ සදාචාරයි මම ආගමානුකූලයි ධර්මානුකූලයි කියලා තමන් උසස්සවහා ගන්නෙත් නැහැ. තමන්ගේම දූදරුව නැත්තම් අල්ලපු ගෙදර ඉන්න එකන කාමකෝප ඇවිස්සෙන විදියට ඇඳුම් ඇද්දයි කියලා ඒ නිසා පහත් කරන්නෙත් නැහැ. මෙන්න මේ සූත්‍රේ මම දකින වටිනාම කොටස ওই ටික තමයි. සෝහි තත්ත දක්වනසු සම්පජානෝ පදිස්තෝ. මන්න මේ කාරණාවේ මේ කාරණේ දක්ෂ වෙනවයි කියලා කියන්නේ Taman හරියට විලි වහගෙන ඇඳුම් අඳ ගන්නවා ඉන්නවා කියන එක විතරක් නෙවෙයි. කවදාකවත් අපි හිතන්න නරකයි. අපි මේ ප්‍රතිපදාවට බැස්සට අපි මේ චීවර පින්ඩපාත සීනාසන වශයෙන් නැත්තම් මේ කැම බීම ඉදුම් හිටුම් ඇඳුම් පළඳුම් බෙහෙත් පිළිකර පිළිබඳව චාම් භාවයකටපත් වුණාට තවත් ලස්සන වචනයක් විදිහට එකතු කරන්න ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්න ඉගෙන ගත්තට කවදාකවත් නරකයි අපි අසල්වැසියෝ අපේ කිට්ටුවන්තයෝ අපි කරපු ගමන්ම මේක අග්කරයි රත්ත්‍ඤ්ඤයි වංශඤ්ඤයි කියලා සියලු දෙනාම මේ වැඩ කරයි කියලා හිතන්න එපා. නොකරන එක නම් මට 100 200ක් කියයි. මේ ලෝකයා තාම අක්කත් කර්මේ සහ කර්මඵලය අඳුරන්නේ නැහැ. කර්ම සහ කර්මඵලය පිළිගන්න ලෑස්තිත් නැහැ. මම මේව කිව්වට සමා වෙන්න ඕනේ. ඒක බෞද්ධ රාජ්‍යයක් ගැන කතා කරනවා. ඒ තන්නේ කර පිස්සුවක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ සම්‍යදෘෂ්ටි ඉස්ලාම් පටන් ගන්න තැන තමයි කම්ම කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කර්මේශා කර්මඵලය අදාළයි. ඒක බරපතල වෙනසක් තියෙනවා. මොකද හේතුව ලෝකේ තියෙන ආගම් වලින් Hindu ආගමයි Buddha ආගමයි විතරයි කර්මේශා කර්මඵලය අදාළයි. අනික සියලුම ආගම් සම්පූර්ණ මේක ප්‍රතික්ෂේප කරනවා. මේ කර්මේ සහ කර්මඵලයේ අදහන ආගම් දෙක පිළිගන්න පොදු මතයක් තියෙනවා. ඒ මොකද්ද? ලෝකේ කවදාකවත් කර්මේ සහ කර්මඵලයේ ඇදහිම බහුතරේ වෙන්නේ නැහැ වෙන්නේ නැහැ වෙන්නේ නැමයි. හැමදාම සුළුතරේ. සම මුළු රටේම ඉන්න ඔක්කොම කර්මේ සහ කර්මඵලයේ අදහයි කියන එක මේ ලෝකෙ වෙන්න බෑ. ඔක්කොම බෞද්ධ වෙයි කියලා හිතන්න බෑ. නිසා හැමදාම මතක තියාගන්න අපි මේ කතා කරන්නේ ගැඹුරක් විපස්සනා වෙන්න පුළුවන්, සමත වෙන්න පුළුවන්, සීල වෙන්න පුළුවන්. නමුත් ඒකට බලපාන්නා වූ මේ කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය කියන හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල එනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල එනවා කියන කර්මේසා කර්මඵලයේ ඇදහිම කවදාකවත් අපි ඔළුවෙන් හිතගෙන නැටුවා. බහුතරේ වෙන්නේ නැහැ. හැබැයි ඒකේ ඒ ඒ සුළුතරේට සන්තෝෂ වෙන කාරණා. ඒ මොකද මේ කර්මය සහ කර්මපතය අදහන ගතිය අබුද්ධෝත්පාද කාලේකවත් ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ. මම මේ ටික කියන්නේ මොකටද? මේ නිසා අපි යම් දවසක සංසාරේ මේ කරපු මෝඩකම් තකතිරුකම් දැනගෙන මේ ඇඳුමින් අනුන්ට කෙලස් නොපදින ආතරයටපත් උනාට කවදාකවත් හිතන්න එපා. අනික ඔක්කොම අපි මේ කරපු වැඩේ හරිනම් ඇයි අනික මිනිහුන්ට ලුණු මිරිස් තන මිනිහට මොළ නැත්තේ ඇයි අපි අනුගමනය කරන්න බැරි කියලා හිතනවනම් ඒක නෙවෙයි මේ ආර්යවංශ සූත්‍රයෙන් වර්ණනා ආර්යවංශ සූත්‍රය කියනවා ඔබට දැනගත්ත ගමන් ඔබට ශක්ති ප්‍රමාණයෙන් ඔබ ඒකට බැහැගනින් ඒක අනුගමනය කරපන් ප්‍රයෝජනෙ සලකලා වැඩ කරපන් චාම්බයන් ඒකේ තේරම කියනවා කවදාකවත් ඒකෙන් තමයි උසස් කළ සලකන්නත් එපා අනු පහත් කළ සලකන්නත් එපා මේක තමයි දක්ෂ භාවය කියලා කියන්නේ. නැත්නම් ලස්සනට ඇඳුම් කපන එක නෙමෙයි දක්ෂකම. එහෙම නැත්නම් මේ කැත විදිහට ඇඳුම් අඳින අය නැති කරන්න මේ සදාචාර නීති කියන එකත් නෙවෙයි දක්ෂකම. අපි තේරුම් අරගන්න ඕනේ මේක අපි තේරුම් අරගත්තේ මොන තරම් මහන්සි වෙලාද මොන තරම් කාලයක් මේක දැකලාද මොන තරම් සත්පුරුෂය ඇසුරු කරලාද මොන තරම් ගැඹුරු බණක් අහලාද අපි චාම් ඇඳුමකින් සතුටු වෙන ඉතින් අපිට පුළුවන් වේද මේක ඔක්කොටම කියලා දෙන්න. කතාවක් ඒක නිකන් හරියට මේ ලේන මොහොත හිඳින්න හදනවා වගේ වලිගේ. ඒ නිසා එවැනි කොන්තරත් බාර ගන්න යන්න එපා යෝගාවචරය. යෝගාවචරය දැනගන්න ඕනේ අපි ඡාම් වුණාට පාර්ථ බැස්සට පස්සේ ওই මීටිකල ඉඳලා වරින් වර කොළඹට යනකොට මං ඉතින් ওই නොකල යුතු වැඩක් වෙන්න ඇති ওই ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න. පෙන්වන්නෙම කාමනේ. ඔකේ තියෙන ලස්සනම කාන්තාව ගෙනලා භාගයක් ඇරලා පෙන්වන ඊට ටික හිතා ගන්න. එන්නකන් දවසින් දවස දවසින් දවස එහෙම අටවන ලද ඒ දැන්වීම පුරු වැඩි වෙනවා. කොළඹට ගියාට පස්සේ ගන්නම දෙයක්. ඉතින් ඒක දැක්කට පස්සේ අපි මේ මිනිසුන්ට නඩු දාන්නයි ඒව සදාචාර කරන්නේ. ඒක කරගත්තාමයි සදාචාර කටයුතු අමාත්‍යාංශේ. මොකද යෝගාවචරය දැනගන්න ඕනේ සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පටිසතෝ. අනේ මං අද මේ චාන්නදෝකට හැරසිලා මොන තරම් සතුටින් ජීවත් වෙනවා. අනේ මේ අත්තන්න මේක දන්නේ නැතිකම නිසා හෝ එහෙම නැත්නම් මේ වෙළඳ ව්‍යාපාර වලට අහු වෙලා නියෝග කරනවානේ ඒ ටික ඊයතෝ විඳගත්තා. ඒ ගත්තට කර්මානුභෝගයක සිද්ධ වෙයි. මට මගේ එක කියා පාන්න ඕනේ නැහැ කියලා මේ මතින් කෙලෙස් නොපදන ආකාරය. ඇඳුම මතින් කෙලෙස් නොපදන ආකාරය. නැත්නම් තමයි මේ ඇති කරගත්ත ಗುಣ විශේෂය මතින් කාටවත් ඇඟීමක් එන්නේ නැති විදිහට කටයුතු කරන්න නම් ආර්ය වංශ සූත්‍ර දේශනාව අහලා තියෙනවා. නිසා අපේ සිංහල බෞද්ධයා පුදුම විදිහට ගරු කරලා තියෙනවා මේ ආර්ය වංශ සූත්‍ර ක්‍රමයට. පුළුවන් නැත්තෝ උසස්තාවයට ජීවත් වුණාට අර මේ චාම්ම ජීවත් වෙන මනුස්සය කවදාකවත් උසස් වෙන කෙනාට ඊර්ෂ්‍යා වෛර කරන්න යන්නෙත් නෑ. Tamanට තරම් සැප පහසුකම් නැති බාලයා දැකලා මහා කාලකන්‍යා මේ මේ පවුකාරයා කියලා පහත් කළ කලකන්නෙත් නෑ. ඒ නිසා අපේ සමාජ තාරාතිරම් මට්ටම් කොච්චර වෙනස් වුණත් භාවනාවට බාධාවක් නෑ. කෙලෙස් ඇති වෙන්නේ නැහැ. Taman Tamanගේ ශක්ති ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්ද මේ ආර්ය වංශය දැනගන්න. ඒ ආර්ය වංශය තමයි මේ හතරකට කඩලා උගන්වන්නේ. චීවර මහාර්ය වංශයකට කියන්නේ ඊතරීතර චීවර මහාර්ය වංශය. ලද යම් සිවුරකින් සතුටු. ඊයඟ පැත්තෙන් කියනවනම් ලද යම් ඇඳුමකින් සතුටු වෙනවා. ඒක උස්සස්ම ඇඳුමක් වෙන්නත් පුළුවන්, නැදහත් ඇඳුමක් වෙන්නත් පුළුවන්, පහත් ඇඳුමක් වෙන්නත් පුළුවන්. කොයි දේ හෝ ලද දෙයින් සතුටු වෙන ගතිය තියෙනවනම් මහ පුදුම මේ වෙනකොටත් බුදු වෙලා වාගේ මේ වෙනකොටත් නිවන් දැක්කා වගේ සතුටක් තියෙනවා. මේකට කිට්ටුවෙන් යන කතාවක් තියෙනවා. එක රජ කෙනෙකුට ඇති වුණාලු විශේෂකතුමා මොන්නම තායිම සනිප කරන්නේ. පස්සේ රාජකීය වෛද්‍යවරු ගෙනාලු හැම පැත්තෙම ගෙනාවලු සන්තෝෂ කරන්න බැරිලු පස්සේ ඒ গুপ্ত කඩ දන්න පිටරටකින් ආපු කෙනෙක් වගේ ඇවිල්ලා අපේ රාජ්‍යරු හොඳට පරීක්ෂා කරලා බලලා පරීක්ෂා කරලා බැලුවට පස්සේ කිව්වලු මේ රාජ්‍යරුවන්ට කවදාකවත් ඇති නොවන විදිය අත්‍රිච්ඡතාවය කියන ලෙඩේ හැදිලා තියෙනවා. රාජ්‍ය හැමදාම වෙනස් කරන්න ලොක් කරන්න යුද්ධ. අන්තපුරයට දකින දකින කාන්තාව ගෙනලා ගාල් කරගන්න. කෑම කන්න ගියාම 32ක් කෑමක් මදි. ලෝකේ තියෙන හැම දෙයක්ම ආදායම් බදු විදිහට එකතු කරනවා. කොච්චර කෙරුවක්වත් ඉවරයක් නැහැ මේ ඇවිල්ලා තියෙන ලෙඩේ අත්විච්ඡතාවය. කොනට වැඩි කැමැති ආසාව ඉවරයක් නැති. ඒ නිසා මේ මනුස්සයා කිව්වලු මේකට වෙදකමක් කියනවා ඒක මේ පාස්කම කෙම් ක්‍රමයක් මේ ලෝකයේ මේ මේ රටේ ඉන්න ඉතාමත්ම සතුටින් ජීවත් වෙන මිනිස්යාගේ ෂර්ට් එක ගෙනලා අඳවුවට පස්සේ රජුරවන්ට සනිපෙනවා. ඉතින් රජුරෝ මේක ලේසි වැඩක් කියලා අන්තපුරේ ඔක්කොටම අනබෙරලවලු. මේ අන්තපුරේ කියන බොහොම සල්ලි භාගයේ තියෙන සිටුවරුන් ඉන්නේ අන්තපුරේ කවුරු හරි සතුටින් ඉනවා කියලා එක එක්කත් නැති. මුළු අන්තපුරේ පුරාම හත් දවසක් අනබෙර ගැවවලු හැම එකාම ඉන්නේ පවුලේ ප්‍රශ්න. මොකක් හරි ගෙදර ප්‍රශ්න ඔය නගරවල ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත ඇතුලේ තියෙන හිස් කොම්බයක්. මහා සම්නික්කර බොරුවක් යන්නේ. අනපෙර ගහන්න හත් දවසක් අහන්න කාට හරි පුළුවන් කවුද රතුරින් ඉන්නේ කියලා එකක් අක්කත් උසාව. ලැජ්ජයි උන්ට උන්ට ලැජ්ජයි මොකද ඉන්න හරියක් ඉන්නේ මිනිකා මූණිච්චාවට වහගෙන ජීවත් වෙනවා. ඊපස්සේ රජුරෝ දැනගෙන ඉවල පිට මේ බහි නගරේ අනපෙර ලැබුවා. ඒකේ ඉන්නේ ටීකාවට පොසත් මිනිසු ටික එකෙක් අක්කත්. ඊට පස්සේ ගමට පිටක් කරා. නියංගමට පිටත් කරා. අන්තිමෙන් දැන් බෙර ගහගෙන ගහන රට පොණී යනකොට ඈත ගන්ධනවක මිනිස්සේ හැන්දාවේ ගොවිතැන්කවත් ඉවර කරලා නගුල හොදාගෙන කරේ තියාන අපව වෙනකොට බෙර කාර්යයක් යනවා. මොකද බොලෝ කියන්නේ ඒ වයිකවලු අසව් අසව්. අපේ රජුරණ භයානක රෝගයක් ඇතිලා තියෙනවා. ලෝකේ කවුරු හරි සතුටින් ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවනම් අන්නේ මිනිස්යාගෙන් මේක සනීප කරන්න පුළුවන්. කවුද මේ අනබරේ නතර කරන තරම් දක්ෂයෙක් ඉන්නේ මේ සතුටින් ජීවිතය. ඕනෙකට කියපන් මම සතුටින් ඉන්නේ කියලා කිව්වලු අර ගොයියා. අනබෙරකාරයකවලු දැන් අනබෙරේ නතර කරුවොත් උඹ මේ රජුරවන්ට මේ ඔප්පු කරලා බෙන්නේ නැත්නම් උඹට මරණ දඬුවම තියෙනවා. නෑ නෑ මම සතුටින් ඉන්න බවට මම දන්නවා. ඒ නිසා තමයි මං අන ගන්න ගියාලු රාජසභාවට ගියාට පස්සේ රජුරෝ සතුටු වුණාලු ලං මේ මුළු රටේම අඩුවන්නේ එක එකක් සතුටින් ඉන්නවා. ඊට පස්සේ කිව්වලු මේ මට බෙදකම වෙලා තියෙන මේකයි මේ සතුටින් ඉන්න මිනිස්යාගේ ෂර්ට් එක ඉල්ලලා අඳින්නවා. මේ මනුස්සයා කිව්වලු මම ජීවිතේට ෂර්ට් එකක් අඳලා නැහැ. ඒක තමයි සතුට. ඒ මනුස්සයා හැමදාම උඩ උඩුකය හෙළුවෙන් ඉඳලා තියෙනවා. නිසා සතුට තියෙන ෂර්ට් වලවත් සතුට තියෙන අපි හිතන සැපේ නෙවෙයි. මේ සියල්ල අතහැලා සාමාන්‍යව වතුර එකක් දීලා ගහකට වාඩි වෙලා ඉන්නකොට පවන් සලාගෙන මුතුම සතුටක්. ඉතින් ඒ සතුට තියෙන්නේ ලද දෙයින් සතුටින් රජ කෙනෙකුට කවදාකවත් නැහැ. ඇත්තටම රජ කෙනෙකුට ඔයිට වෙඩි ගෙවන්න වටිනවා. මොකද මේ විදිහට වදේ හැටි. පැවිදිනාට පස්සේ ඊටාන දැන් මේ වගේ තැනකට ඇවිල්ලා දෙන බතක් කාලා. හම් වෙච්ච කුකියකට වෙලා ඉඳගෙන. අරකට ගිහිල්ලා මතුරු මේ මේ දාඩිය හරි කමන්න ඉඳගෙන ඉන්නකොට මොන තරම් සපද්ද තියෙන්නේ. ඒක දන්නේ නැත්තම් ඊට එහා මොනවාරි හිතනවා නම් ඒකේ තක තීරුකමක් තියෙනවා කියලා හිතන්න. මෙච්චර බුදුහාමුදුරුවෝ ආර්ය වංශ දේශනා කරලා තියෙදි මෙච්චර බුදුහාමුදුරුවෝ මේ භාවනා ක්‍රම දේශනා කළදී මෙච්චර බුදුහාමුදුරුවෝ මේ සරල ජීවිතේ පූජා දේශනා කළදී සිංහල අපිට මොකද වෙලා මේ පාගගෙන ඉන්නේ මේ ලස්සන මේ සුන්දරකමේ ඒක ඒක පාගගෙන අර කොහෙදෝ බට ඒක කාලේ මිනිස්සු දෙන ලණුවක් කාගෙන මේ ලුණු වතුර බොන්නා වගේ දිගින් දිගට යනකොට මේ ආදිවංශ සූත්‍ර දෙනවා බහු කරන්න වටන සූත්‍රයක් නෙවෙයි නිතර නිතර දේශනා කළ යුතු සූත්‍රයක් නමුත් ඒකෙදී කවදාකවත් නරකයි. අපි දැන් නැවතත් ගේන්න හදන එකම කාරණාවට අපි මේ සුළු පිටසක් අපි මේ ලද දේෙන් සතුට වෙන්න පුරුදු වුණාට අපි ඒක පවත්වා ගැනීම සඳහා සීලයක් අත්‍යවශ්‍යයි කියලා අපි ඉවිසගත්තා. අපිට යම් වෙලාවකට සීලයක ඉඳගෙන භාවනා කරනකොට යම් යම් සමාධියක් ඇති වුණාට මේ කාරණාවේ අගේ තේරෙන ප්‍රඥාවක් පහළ වුණාට ඒක කවදාකවත් අපි නම්බුවට ගන්න නරකයි එහෙම නැති කනගාටුවේ ජීවත් වෙන මේ මකරයෝ වගේ කිලෝරක් නැති ආශාවෙන් ජීවත් වෙන මිනිස්සු හත් කළා හිතන්න එපා. ඒ මොකද අපි මෙතුආකල් සංසාරේ හිටිය උතන තමයි. දැන් තමයි මේ මොකද්ද ක්‍රමයකට අපිට මේ ලද දෙයින් සතුට වෙන ගතියක් ඇවිල්ලා දාන ආදී කටයුතු කරලා සීල සමාධි ප්‍රඥා පුරවා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ මුළු බුද්ධ ශාසනයම ඇත්තටම තියෙන්නේ ඔතනින් එහා ලබන මේ රූප ධානය අරූප ධානයවත් මේ ගැඹුරු විපස්සනා ඥානවත් නෙවෙයි. ඒව අනිවාර්යයෙන්ම ලැබෙන. මේ අපි අද ඉන්න තැන පිළිබඳ සතුට නැත්තම් කවදාකවත් උවට යන්නේ නැහැ. ඒ නිසා අපි දැනටමත් බුදු වුණා වගේ, දැනටත් රහත් වුණා වගේ, දැනටත් සම්ප සම්පූර්ණ යෝගාවචරෝ කියලා වගේ. පුළුවන් ප්‍රමාණයෙන් අපි සිල් රකින්නවා කියලා. ශක්ති ප්‍රමාණයෙන් සමත භාවනා කරනවා කියලා, ශක්ති ප්‍රමාණයෙන් විපස්සනා කරනවා කියලා සතුටු වෙන්න බැරි නම් උන්දට කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ. ඒක නිසා සන්තුෂ්ටෝ හෝති iterator ජීවනයේ ලද යම් සිවුරකින් සතුට වෙන ගතිය කියන එක බුදු දෘෂ්ටියක් කියලා. අපිට දැනට ඒක ලබන්න පුළුවන් උපරිම හේතු කියන. ඇයි මම එහෙම කියන්නේ? බුදුදානන් වහන්සේ හැමදාම වික්ෂු සංඝයා පරිභෝජනය කරලා ශාසනයක් ඇති කරලා ගන්ධ කිරියට වඩින්නේ හවස වැඩ ඉවර කරලා ගන්න තීරයට වැඩනකොට සංඝයා වහන්සේලා පිටපස්සේ යනවා. එලිපත් ඉඳලා අනිත් පැත්තට හැරිලා උන්වහන්සේ හැමදාම දුර්ලභ වස්තු අටක් උන්වහන්සේලාට මතක් කරලා දෙනවා. දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්. මේ ලෝකේ ඉතාමත්ම දුර්ලභ දේ තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වීම. දැන් උඹලට බුදු කෙනෙක් පහළ වෙලා කියන එක නොකිය උන්වහන්සේ මතක් කරනවා සංඝයාට මහණෙනි මේ ලෝකේ දුර්ලභම දේ තමයි බුදු කෙනෙක් ආවේ. දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ ඒ බුදු කෙනෙක් පහළ වෙන කාලේ manussකම හම්බ වෙනවයි කියලා කියන්නේ තමන් බුදු වුණා වගේ වැඩක් තමයි. ඒ මොකද මේ මිත්‍යා දෘෂ්ටිකව නැත්නම් තිරිසන් ආත්මගතව යක්ෂ ප්‍රේතව කොච්චර ඉපදුනත් බුදු කෙනෙක්ගේ සූර්යාලෝකයක් දකින්න හම්බ වෙන්නේ. මිනිස්සුෙකුට විතරයි හම්බ වෙන්නේ සම්‍යක් දෘෂ්ටික මනසට විතරයි. දුර්ලභෝ දුර්ලභා කන සම්පatti. ඒ විදිහට ලැබුණු අනුසාරභාවයේ අපිට ඇහැ කන නැතුව වෙන ලෙඩක් හැදිලා මන්ද බුද්ධිකව හීනමානව ඉපදුනා නම් අපිට මේ වගේ හම්බ වෙලා එකතු කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොන්න තරම් මානසික තත්ත්වයකට අපිපත් වෙයි. එනිසා මේ ක්ෂණ සම්පත්තිය කියන අපිට මේ දැනට හම්බ වෙලා තියෙන ඇහැ කන දිවනාසය කය මේක අංග පුලාවක් ඇතුළේ සෙනගකට යන්න පුළුවන් තරමට හම්බුනායි කියලා කියන පුංචි සපක්. අර අපි ඉන්න සහ තාගෝර්තුමා සඳහන් කළ කියනවා කවියක මම මේ මගේ ඇහි ගහන්න කුංකුමංජන නෑ කියලා අම්ල තාත්තත් එක්ක ගොඩාක් රණ්ඩු කරාලු වීජේ බහලා යන හිඟ මේ පොට්ටේ දකින්න තාත්තා එමෙතර කුංකුමංජන තියා ඇස් දෙකවත් නෑ ඒව ලෝකේ මම ඇස් දෙක හම්බුලේක ඔපකම් ඔපකප් කර ගන්න දෙයක් නෑ කියලා අඬන ඒ වගේම පයට මිරිවැඩි හඟලක් හොඳ එකක් නෑ කියලා මම ඇඬුවා කකුල් දෙක නැතුව පස්ස පැත්තේ යන මිනිහෙක් දකින්න දවස වෙනවා අන්න එදාට තමයි අපිට තේරෙන්නේ අඩු ගන්න සපත්තු දාන්න සපත්තු නැතුව කකුල් දෙකවත් අපිට කියනවා. කොච්චර සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ මේ දැනට හම්බෙලා තියෙන මේ අංග පුලාවක් සහිත මනුෂ්‍ය ජීවිතයට සතුටු වෙන්න බැරි නම් ඒකේ තරක නෑ මේක නෑ කියලා චරිතුරු ගහනවා නම් ඉතින් ඒ මොනසාර මොන මේ සීලයක්ද මොන සමාධියක්ද මොන ප්‍රඥාවක්ද නිසා මේ ලැබිච්ච ෂණ සම්පත්තිය ඒකට දුර්ලභා දුර්ලභෝ සද්ධම්ම ශ්‍රවණය මේ සේරමත් හම්බෙලා තියෙද්දි දහම්සොඩ රජතුමා යකායි කටට පැනනලු එක ගාතපදයක් අහන. ඒ තරමටම ලෝකේ ධර්ම නැති වෙලාවක් යනවා. නමුත් අද අපි වෙනසට වැඩි වාසනාවන්තයි. විශේෂයෙන්ම අද ඉන්න ගිහෝතියා බලනකොට මුදු ඇත්තටම කියනවනම් සංඝයාට වැඩි බලනවා. ඊ වර්ගයට අකමැති සමහර අයත් නම් පඬිතුකමට මේක කියාපාන සමහරව දන්නේ නැහැ. ඇත්තටම අද ඉන්න සංඝයාට වැඩිය හොඳට ධර්ම තර්කානුකූලව හොයලා බලලා ලේසියෙන් අවට්ටන්න බැරි මට්ටමට ධර්ම ධර්මයක් අද ලෝකයාගේ තියෙනවා. ඒකත් මේ පසුගිය අවුරුදු 20 30 වැඩි වෙලා තියෙන නිසා අපිට ඒ වැඩි හොඳට සතුටු වෙන්න පුළුවන්. ධර්මයේ පිළිබඳව අපිට සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා. ඒ වගේම පැවිද්ද ලෝකේ තියෙනවා. ඒ වගේම සත්පුරුෂ ආශ්‍රය තියෙනවා. බුදුහාමුදුරු කියන්නේ ඔන්න ඔය ටික තමයි දුර්ලභම. මෙතනින් එක්කෙනෙකුට අත උස්සන්න පුළුවන් ද මේව අඩුයි කියලා. කොයි චිත්තක්ෂණයද අපි මේකෙන් සතුටු වෙන්නේ කියලා හිතන්නේ. අනේ අපි මේ ඉන්නේ වටිනා බුද්ධ ශාසනයක් තියෙන කාලේ නේද? අනේ අපිට හම්බෙලා තියෙන වටිනා මනුෂකමක් නේද? අනේ අපිට මේ යමක් කිව්වම තේරෙන්න ඇහ කන දිවනාසය කය මන කියනව නේද? අනේ අපිට ඒ තියෙද්දි සත්පුරුෂෝ බණ කියනව නේද? පැවිද්දක් ඕනනම් කරගන්න පුළුවන්කම නැත්තම් පරිවිදාහිර කරන්න ඇත්තෝ ඉන්නවා නේද? සත්පුරුෂ ශාස්ත්‍රයේ තියෙනවා නේද කියලා බැලුවොත් අපිට නිකටල්ලේ තියන්න චර්චුට ගන්න වෙලාවක් තියෙනවා. ඉතින් ඒ ටික දන්නේ නැතුව නැත්නම් මෙච්චර තියෙන දුර්ලභ වස්තු බුද්ධ ආදී උත්තරණාසලා සාදු කියලා පිළිගන්න දුර්ලභ වස්තු දන්නේ නැතුව අපි මේ නොලැබිච්ච මොකක් හරි දෙයකට මේ අරගල කරනවා. අයිතිවාසිකම් සඳහා පෙළපාලි යනවා නම් තක తీරුකම කියන්නත වෙන මොනවා කියන්නද එහෙව් කෙනාට විතරයි මේ ආර්ය වංශයේ බුදුහාමුදුරුවෝ කියන මේ ලදයම් දෙයකින් සතුට වෙනවා කියන ගුණය පිළිගන්නේ. ඒකත් මේ පොඩි දෙයක් නෙමෙයි. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඒක ප්‍රයෝජන අරගෙන ආදර්ශ පිහිටවල අනුන්ට මේ පදාටකින් වර්ණනා කරලා ඒ මතින් නිවන් දැකලා. නිසා අපිට මේ ලද දේ සතුට වෙන්න බැරි නම් කවවම කවදාකවත් ආයෙ සතුට වෙන්න හම්බ වෙන්නේ නැහැ. මේකද කල්පනා කරනකොටත් ඇඟ කිලිකොලනවා. බුදු කෙනෙක් විතරයි දන්නේ අපිට සතුට ඇති කරලා දෙන හැටි. මේ මොනම ශාස්ත්‍රයකින්වත් මොනම ශිල්පයකින්වත් මොනම දෙයකින්වත් කරන්නේ මොකද්ද? ආශාව වැඩි කරන කෙනෙක්. බුදුහාමුදුරුවෝ විතරයි මේ ටිකවත් ලැබුණේ අපි කොච්චර පෙර ආත්මවල පින් කරලාද? කොච්චර අපි අම්ලතාවකට පින් සිද්ධ වෙන්නද? කොච්චරක් මේ බුද්ධ දේශයක අපි ඉපදිලා එහෙම නැත්නම් පතු උපදේශයකට පත්ලාද කියන එක සිහිපත් කරනකොට හරි ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම මේ අපි පටන් අරගත්ත මේ කතාව චීවරයෙන් ඊගාට ආහාරය ගැන කල්පනා කරලා බලනකොට নিকමට හිතනද මේ අපි හිතගෙන ඉන්න පොළවේ එක ඝනාංගලක් පමණ වූ පස් ටිකක් අරගෙන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් ඒකේ ඉන්න පුංචි පණුව ප්‍රමාණය මුළු ලෝකෙම ඉන්න මනුෂ්‍ය ජනගහනට වැඩි. ඒක නිසා මහා පොළොවේ ඉන්න මේ පණු කැදල්ල ඒක නිකන් සාමාන්‍ය පෙට්‍රල් ලාම්පුවක මැන්ටල් එකක් වගේ මේ ලෝකේ මතු පිට තියෙන ජීවය සත්තු ප්‍රාණීන් ගත්තාම කෙලෝර කරන්නේ. ඒකෙන් ඉතාමත්ම සුළු කොටසක් තමයි මනුෂ්‍ය ජීවිතය. මේ සත්තු ගැන කල්පනා කරුවොත් මේ සත්තුන්ගෙන් 99ක් වැඩිය රැට නිින්ද යන්නේ බඩගිනි කියලා කියනවා. එහෙමත් කලාතුරකින් තමයිලු මේ 100 ප්‍රතිශතයක්ලු හවස තමන්ගේ පැලසට රින්ගනකොට ඇති වෙන්න බඩ පිරලා තියෙන හැමදාම බඩගින්නේ ඉන්නේ අපේස පිටාත ලෝකෙ ගැන කතා කරනම දෙයක්. අනික හැම සතෙක්ම බඩගිනි. අපිට කොච්චර උත්සාහ කරත් ඒක සම්පූර්ණ කරන්න බෑ. ඒකෙදි අපි දෙවේලත් කාලා රැයට යනකොටත් මේ මොන හරි සත්‍ය මේ සප්පායන් වෙලා අටදිල් ගත්තාම නැති වෙන්න පුළුවන්. ඒක ලුණු මදි කියලා. ඒක මේ පෝෂ්‍ය පදාර්ථ අඩුයි කියලා. රසට පහ මීර නැහැයි කියලා. ඒක පිළිබඳව කරන චර්චුරුව දිහා බලනකොට මේ ලෝකේ සත්‍යයේ දෙන බඩගිනි දුකේ පිළිබඳ අරිඹුවක දැනුමක්වත් නැති නිසායි අපි මේ ලද දේ පිළිබඳව මේ චර්චුරු ගන්නවා. සරුවචනාංශ ඉස්ලාමයේ මේ ගීගේ අතහැරලා ගිහිල්ලා ඉස්ලාම් පිටපාද පාත්‍රය අරගෙන වල බලනකොට මම එකක් කිව්වා වගේ බඩවල් දඟරේ කටෙන් එන තත්වයට ගියාලු මේ රාජභෝජන සහිතව රාජාංගනාවන්ගේ උපස්ථාන සහිතව හිටපු රාජකුමාරයෝ මේ බත් එක දැක්කට පස්සේ ඊට පස්සේ කල්පනා කරලා මේක තමයි ඉස්සරහට කරන්න තියෙන වැඩේ කියලා ඒ ගත්ත බුද්ධ භෝග බුද්ධ භෝගේ තමයි උන්වහන්සේ අවුරුදු 45න් පාවිච්චි කරන්නේ බුදුජානනාතර මේ නරක වෙච්ච රොටි කැල්ලක් පාත්‍රයට ලැබුණා. ඒක දිවාග තියෙනකොට 90ක් පමණ වෙනවා. රසනහර සියල්ලම පිනවලා ගිහිල්ලා අවශ්‍ය ඕජා ශක්තිය සියල්ලම ලැබෙනවා. ඒ වගේම තමයි රාජභෝජනයක් දුන්නත් නැජ ප්‍රමාණය දැනගෙන බලනවා එච්චර තමයි. ඒ වගේ අපි මේ ලදදී ලැබෙන ආහාරය මේක බුදුන් අපිට දීපු දෙයක්. බුද්ධ භෝගයක් කියලා වඳන්න පටන් අරගත්තොත් කවදාකවත් අපත්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා. ඒ නිසා මේ ආහාර පිළිබඳව භෝජන සංග්‍රහ මේ කරන විකාර දිහා බලනකොට රබින්ද්‍රනාත් tagorතුමා කිව්වේ භෝජන සංග්‍රහක තියෙන මල් කලඹක් කනගාට වෙනවලු මේ හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේත සරසන්නට මම පිපුලේ නැත මේ දෙරණිය කියලා. ඒක කතා කාලා බිල මොනවද කතා කරගෙන ඉන්නේ? නොකල යුතු තුප්පතු පහිම කතා තමයි කතා කරන්නේ. ඉතින් ඒකට තමයි මේ ඕන අය ඕවර් ටයිම් කර කර හම්බ කරන්නේ වැඩිපුර කන්න. මොකද ලද දෙයින් සතුට වෙන්න දන්නවනම් බුදුජානකගේ තුන් වේලක් වැඩි. දෙවිල කාලා ඉන්න කට්ටිය කීප දෙනෙක් දන්නවා ඇති දැන් රැටන කයින්කොට කොයිතරම් සැපද කියලා. ලද දෙයින් සතුට වෙන්න දන්නවනම් මේ ලෝකයේ ආහාරයේ එක පාරෙන් විසඳන්න පුළුවන්. ලද දෙයින් සතුටු වෙන ගතිය තියෙනවා. අද ලෝකයේ ආහාර වලින් ඇත්තටම කියනවා විද්‍යාත්මක දත්ත අනුව බලනකොට අද ලෝක අද ලෝකයේ ඇති කරන තිරිඟු ප්‍රමාණය සහ පිටි ප්‍රමාණය හොඳටම මනුස්සයට ඇති කියලා. මොකද 160කට වැඩි ප්‍රමාණයක් මේ ධාන්‍ය පාවිච්චි කරන්නේ මධ්‍යසාර කරන්නේ. ඊටර ටික විතරයි මිනිසෙන් අතර බෙදෙන්නේ. ඒකෙමුත් ආසියාකරයයි අප්‍රිකාකරයයි කියන වැඩිම ජනගහණය ඉන්න හැටියට 10කට 15කට වැඩිය හම් වෙන්නේ ඒ මිනිස්සු හැමදාම ඒ දරිද්‍රතාවයේ පෙළේ. එහෙම නැත්නම් මේ ධනපති රටාව පවත්වන්න අමාරුයි. මේ මිනිස්සු හොඳටම වග බලා ගන්නවා මේ 160කට වැඩි ප්‍රමාණයක් හැමදාම බියර් හදන්නයි අනිකුත් මධ්‍යසාර සඳහා ගත කරන්නේ. ඒ නිසා ඔක්කොමලා ආහාරයේ ප්‍රමාණ දැනගෙන කටයුතු කරනවනේ මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේක සංකර ප්‍රශ්නයක්. මේක ඇති කරගත්ත ප්‍රශ්නයක්. ඒ නිසා අපි ඕක විසඳන්න හදනවා නම් මේ මධ්‍යම ආත්මික ක්‍රමයක කල්පනා කරලා ඒක විතර විකාරයක් නෑ මේක. ඒ නිසා අපිට තියෙන එකම ක්‍රමය අපිට බණ භාවනාවට වෙලාව ඕනේ නම්, ඊවල දොරවලට සාමය අවශ්‍ය නම්, ශක්ති ප්‍රමාණයෙන් අපිට කරන්න වෙන්නේ මේ ලැබිච්ච ආහාරය. සතු කියන්නේ. ඒකේ සීනාසන මේ ඊවල දොරවල් ගැන කතා කරනකොට එකිනෙකා පරයක්. ඊවල හදන එක ඒක තමයි ඉතින් අද පුළුවන් ඇත්තෝ කරන දේ. කොහොම කෙරුවක්වත් Taman ගත කරන්නේ ওই මේ ඉන්න läගගෙන ඉන්න තැන විතරනේ කොච්චර විශාල મંદિર තිබුණත් එතන විතරමයි ඉන්නේ. ඉතින් අපි මේ නිකන් සාමාන්‍ය ගැමි කතාවට කියනවා. ඔය අද මේ වැසිකිලි හදන්න වැසිකිලියකට කොච්චර වියදම් කරනවද කියලා බලන්න. කොතන ගියත් කැට කරන්නේ Tamanගේ විලුඹ දෙක මැදනේ. එලි පහලිට කියලා කැට කරුවත් කොමෝඩ් එකට ගියත් කෙරෙන්නේ ඔච්චරනේ. ওই මහා ලෝකයක කෙරුවත් කොතන කෙරුවත් ඔච්චරයි. නමුත් අර නන්දතේන රත්නපාල මහත්තයා මතක් කරලා තියෙනවා මේ සමාජ මේ සමීක්ෂණයක අනුරාධපුර පැත්තේ මිනිස්සුන්ට ගිහිල්ලා මේ හොඳ ගැමි පළාතක කොකුබණු රෝගේ නැති කරන්න කියලා වැසිකිලි පද්ධතියක් හදන්න අවසර ඉල්ලුවා. ආ හොඳයි මහත්තයෝ හදලා දෙන්න පාවිච්චි කරන්නම් කියලා ඒ මිනිස්සු කිව්වා. ඊට පස්සේ මේ මිනිස්සුන්ට වැසිකිලි පද්ධතියක් හදලා කියලා. ඉතින් මේ මිනිස්සු ඉතින් ගිහිල්ලා බලනකොට පාවිච්චි කරනවා. මාස 6කට විතර පස්සේ බලනකොට වහලේ ගලවලා ලුවව් ටික ගලවලා. ඉතින් මහත්ය ගිහිල්ලා නගරේ කමී පදිංචි වෙලා ටික කාලයක් ඉඳලා වැඩිහිටියන් ඇහුවලු දැන් ඔයගොල්ලන්ගේ අහලානේ අපි මේ වැසිකිලි හදලා දුන්නේ. ඇයි මේ විදිහේ මේ සමාජ විරෝධී වැඩ කරන්නේ? ඇයි මේකේ වහලේ ගැලෙවි? ඇයි මේකේ මේ උඩුවව් ගැලෙවි කියලා? නේ නේ මහත්ය එහෙම අපි තරහක් මේකට නැහැ. එහෙනම් මොකද කෙරුවේ කියලා. එහෙනම් අපි ඉස්සර මේ වැඩේ කරනකොට මේ කුරුළු ශබ්ද ඇහෙන උලන් වදිනකොට කිසි කරදරයක් නැතුව වැසිකිලි පහ වෙනවා. අර දොර වහගෙන වහලේ ගහගත්තාම වැල බලේ ලියන්නේ ටිකක් තියෙනවා. අපි නිසා වහලේ ගලවලා ගන්නවා කියන්නේ. දැන් අපිට උලන් වදිනකොට දෙලියට වැඩේ වෙනවා. කොහි ගියත් ওই වැඩේ ඔච්චර. ඊහා සීනාසන ගැන බලනකොට ඊයර පරණ හිටපු තැනට ගියාම හරිය ලස්සනට වැඩේ හිතේ. ඉතින් ඒ වුණාට අපි හිතන්නේ මේක මේ අම්ල දාතලගේ වුණා හරි නෑ. අපි තමයි මේ හරියට හදාගෙන යන්නේ කියලා විශාල ව්‍යාපාර. ඉතින් හදපු දවසේ ඉඳලා නඩත්තු. කර්මාන්ත. ඉවයි පයි කියනවා නෙවෙයි, වනරකයි කියනවා නෙවෙයි, පරෝජනේ සලකලා වැඩ ගන්න ගියාම. හැබැයි මම නැවතත් කියනවා. යම්ම කිසි කෙනෙක් ඒ විදිහේ දෙයකට කටයුතු කරනවා නම් ඒ කෙනාට පහත් කළ සලකන්න කවදාකවත් මේ බණපදයක් පාවිච්චි කරන්න එපා. කවදාකවත් හිතවිල්ලක්වත් නැගන්න එපා. ඒක තමයි ලෝකේ හැටි. අපි යන්න හදන්නේ ඒ ගඟ දිග අනිත් පැත්තට ඉහළටනේ. එහෙම යනකොට අපි කල්පනා කරන්න මේ පෙරපින් තියෙනවනම් ඒව ලැබෙනවා. ලැබුණොත් පාවිච්චි කරන්න. ඒක කිසි දෝෂයක් නැහැ. <clears throat> නමුත් නැහැ කියලා චරිතුරු ගන්නත් එපා. එදිම ඒව කරලා නැතුවම බෑ ඉන්නවා කියන කට්ටිය මේ මුලින් නරක වෙච්චත් කියලා කියන්නත් එපා. නැතිකම නිසාම කැලේට රින්ගන මිනිස්සු දැක්කම කාලකන්‍යා කියන්නේ යන්නත් එපා. මේ ලෝකේ විවිධත්වයේ තියෙනවා. ඒ විග්‍රහයේ තියෙනකොට අප කර අපි කරන්න තියෙන්නේ අපි කරා පැමිණෙන්නේ අපි කරන ලද පින් අනුව සහ අපේ කර්මානුරූපව මේක ඒකෙන් සතුටු වෙන්න දන්නේ නැත්නම් කවදාකවත් මේ පාමොජ්ජය ප්‍රීති සුඛ පස්සද්ධි කියන මේ චෛසික හතර මේ දැන්මතු කරගන්න බැරි කෙනෙකුට කවදාකවත් භවනාකීකමතු කරන්න බෑ දැනටමත් ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. දැනටමත් ඉන්නේ මනුස්ස පහත් වායලා. දැනටමත් මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. දැනටමත් බණ ඇහෙනවා. දැනටමත් කල්යාණ මිත්‍රයස්තු තියෙනවා. දැනටමත් පැවිද්ද තියෙනවා කියන එක මතක් කරන්නේ නැතුව කවදා හරි අපිට මේ පුදුමාකාර විදිහේ ආලෝකයක් පහළ වෙලා බුදු එළිය දකලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් ඒක හීනයක් විතරයි. බුදුජානනාංශ අපිට උගන්වන්නේ මේ තියෙන දැනින් පටන් ගන්නවා. තියෙන දැනින් පටන් ගන්නවා කියලා කියන්නේ මේ දැනට තියෙන ඇඳුමම හොඳම ඇඳුම කියලා සතුටු වෙනවා. මේ හම් වෙන ආහාර ටික හොඳම ආහාරය කියලා සතුටු මේ තියෙන සීනාසන හොඳ මේක කියලා සතුටු ඒ වගේම බෙහෙත් පිළිතරවලත් බෝධිමුත් බෙහෙත්ජය තමයි හොඳම අතිරේක හම් වෙනවනම් හොඳයි. දැන් අපි සංඝයාංශකම උපසම්පදා කරපුවාම සීමා මාලකයේදීම කළ යුතු කාරණා හතරක් සහ නොකළ යුතු කාරණා හතරක් කියලා. කළ යුතු කාරණා හතරදී මතක් කරලා දෙන්නේ පින්ඩියාලෝපන භෝජනම් විස්සාය පබ්බජ්ජා. මහනි මේ පිටු පින්ඩපාත කරලා ලැබෙන පින්ඩ භෝජනය තමයි පැවිද්දේ මුල. ඒක මතයි පැවිද්ද තියෙන්නේ. ඉතින් ඒ තියෙති කවුරු වෙලා ආරාධනා කරලා ගෙදර ගිහිල්ලා දාන දුන්නනම් එහෙනම් සලාක බතක් හම්බ වෙනවනම් එහෙම නැත්නම් වෙන බතක් හම්බ වෙනනම් බාරගන්න. හැබැයි අර පින්ඩපාතය අමතක කරන්න. ඒක තමයි අපේ මේ අනන්‍යතාවය. ඒ වගේම පාංශකූල සිවුර කාගේ හරි මේ විසිකලා දාපු සිවුරකින් හදාගත්ත මේ පාංශකූල සිවුර තමයි අපේ අනන්‍යතාව. ඒ මතු මැත්තේ පට සිවුරු, චැලෙන්ජර් සිවුරු, අන්නම්මනම් කියලා දේවල් හම්බ වෙයි පෙරපිනට. නමුත් ඒව එකක්වත් නෙමෙයි අපේ අනන්‍යතාවය, අපේ අනන්‍යතාවේ අර පාංශකූල සිවුර. ඒ වගේම තමයි රුක්කමූල සේනාසනේ තමයි අපි වසන ස්ථාන. ඉතින් ඒ මට හතර ඇඳපු ගෙවල් දෙක ඇඳපු ගෙවල්, තනි පළියට ගහපු ගෙවල්, මහල් ගෙවල් කොච්චර ලැබුණා කමන්නේ. නමුත් මතක තියාගන්න අපි තන ගහවල තමයි. බුදුමුත් බේසජ්‍ය තමයි අපේ බේත. විනීව කොච්චර ලැබුණත් පෙරපිනට ලැබුණාට මේක අමතක කරන්න එපා. ඒකල උන්වහන්සේ සඳහන් කරනවා උඹලට පින්ඳපාතේ පාත්‍රය යන පින්ඳපාත ලැබෙයි කියන එකත් ගමේ වීදී ඇවිදිනකොට හම්බෙන සිවුරු අරගෙන ඉවරලා ඒකෙන් පාංශකුඩ සිවුරු හදාගන්න පුළුවන් කියන එකත් ගහක් කුලට යන්න පුළුවන් කියන එකත් ඉබේම හම්බ වෙන පෝතිමුක්තියත් මම උඹලට රහත් ඒක මට ඉඳගෙන බණ භාවනා කරපල්ලා ඒවට වැඩි හොයන්න ගිහිල්ලා ව්‍යාපාර කරන්න ගත්තොත් ඒක මගේ පුතු නෙවෙයි මගේ දුවලා නෙවෙයි ඒකට නෙමෙයි ආර්ය වංශය කියන්නේ. ඒ ඉස්සල්ලාම බාලදක්ෂ ව්‍යාපාරය ඇති කරපු උත්තරමයන් වහන්සේ තමයි සබලකනවා. මේ තියෙන තැනින් පටන් අරගෙන ඉදිරියට යන්නේ. නිසා චීවර පින්නපාත සේනාසල ගිලම්පස කියන එක පිළිබඳව සම්පූර්ණයෙන්ම සලකා බලන්න ඕනේ අලුතෙන්. මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ 아무තු තැනක් 아무තු විදිහකට මේ තුන අතර කඩලා පෙන්නන්නේ උන්වහන්සේ ඉතරීතර චීවර ආර්යවංශය හතරෙන් එකක් විදිහට දේශනා කරා. චීරේ මහා චීවර මහාර්ය වංශය කියලා. ඊගාට පින්නපාතය ඉතරීතර චින්න පින්නපාත මහාර්ය වංශය කියලා වෙනම මහාර්ය වංශයක් දේශනා කරා. සීනාසනය පිළිබඳවත් ඊතර ඊතර සීනාසන සම්පූර්ණිය ආරි මහාර්ය වංශ කියලා දේශනා කරනවා. හැබැයි අර පූතිමුත්ත බේසජ්ජේ වැටලා තියෙන්නේ පින්නපාත ගානට අවසානයේ උන්වහන්සේ සඳහන් කරනවා භාවනාරාමතා මහාර්ය වංශය කියලා ආර්ය වංශය. ඒක මේ නවත කරන සූත්‍රයේ සඳහන් නැහැ ආර්ය වංශ සූත්‍රයේ සඳහන්. ඒකදී උන්වහන්සේ සඳහන් කරනවා යම්ම කිසි කෙනෙකුට භාවනා රාමතාවයේ භාවනා රතිය වෙනුවට භාවනාවේ අර්ථයක් පහළ වෙනවා. එපා වෙන ගතියක් කම්මැලිකමක් අනිවාර්යයෙන්ම එයත් අපින්න පාතෙන් පටලවාගෙන තිනවා. චීවරෙන් පටලවාගෙන තිනවා, සේනාසනෙන් පටලවාගෙන තිනවා, බෙහෙතෙන් පටලවාගෙන තිනවා. පටලවාගත්ත කෙනෙකුට නම් කවදාකවත් භාවනාරාමතාවයක් එන්නේ නැහැ. අපි ගිහි තාලෙට කියනවා නම් යම් කිසි කෙනෙකුට භාවනා එපා වෙනවා නම් කම්මැලි වෙනවා නම් නීරස වෙනවා නම් වෙන මොකක්වත් නිසා නෙවෙයි ඒක නීරස වෙන්නේ මේ ඇඳුම් ගෙවල් දොරවල් ආහාර පෙහෙත් පිළිකර කියන මොකක් හරි දෙයකට ලෝභයක් ඇති වෙනවා. ඒක આવොත් මේක නෑ. ඒකදී හරුවචනාදී පාවිච්චි කරන්නේ භාවනා රාමෝ හෝති භාවනා රතෝ. පහනා රාමෝ හෝති පහන රතෝ. මේ රතිය කියන වචනේ අපි පාවිච්චි කරන්නේ කාමයට. කාම රතිය. මොකද භාවනාවට ඇතිවෙච්චාම ඒකට කියන්නේ භාවනා රතිය කියලා. භාවනා රතිය නැතුවට කියන්නේ අරතිය කියලා. යහුදු වචන මේ යදුමක් මම මේ මතක් කරන්නේ රතිය කියලා කියන්නේ කැමැත්ත. රතිය ලෝකේ හඳුනන්නේ කාමයට. කාම රතිය. මොම සරුවචනාංශේ ඒ වචනේම භාවනාට යොදවලා භාවනා රාම භාවනා රති පහාන රාම පහාන රති ප්‍රහාණය කිරීමේ රාමයේ කැමැත්ත සහ භාවනා ඒ සඳහා ඇති රතිය. ඒකේ විරුද්ධාර්ථ පදයක් වෙන්නන අරතිය කියලා මේක තමයි දෙවෙනි දසමාර සේනාවට පෙන්වන්නේ කාමාතේ පඨමා සේනා ဒုတိ ය අර්ථ කියලා. මේකට අටුවාව දෙන විස්තරය නැත්නම් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු එක කියන්නේ අධි කුසලයට කම්මැලි වීම කියලා. අධි කුසලයට කම්මැලි වීම කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට ඉත්‍ත්‍යාවක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා භික්ෂුණියක් වේවා භික්ෂුණිය භික්ෂුවක් වේවා දාන සීල දෙක කිව්වහම දානයට වැඩිය සීලය උතුම් නිසා අපි සීලයට කියනවා දෙක සංසන්දනය කරලා අධි කුසලයක් කියලා. කමිටියකට අවස්ථාව තියෙනවා දානයක් දෙන්න හෝ සීලයක් රකින්න. ඒ පුද්ගලයා මේ අධි කුසලයේ වෙන සීලේ පැත්තක දාලා දානේ විතරක් රකින්නවනම් දානේ විතරක් දෙනවනම් එයා අර්ථයටපත් වෙලා ඉන්නවයි කියලා කියන්නේ. අධි කුසලයට කම්මැලි වෙනවා ලාමක කුසලයකට. ඒ වගේම පැවිදි ජීවිතයක නම් සීල සමාධි දෙක කරනකොට අපි හොඳට සිල් රැකගෙන ඉන්නවා කියලා සීලය පිළිබඳ නම්බුකාර වෙනවා. නමුත් සමාධි භාවනා කරන්නේ නැත්නම් ඒකටත් කියනවා අපි අධි කුසලයට කම්මැලි. සමත විදර්ශනා දෙක ගත්තාම විදර්ශනාව කරනවා වෙනකොට සමතෙන් අතර වෙනවනම් ඒකටත් කියනවා අධි කුසලයට කම්මැලි කියලා. ඉතින් මේක භයානක රෝගයක් අද බුද්ධාගම. හැම කෙනාම පින් කරනවා. හැබැයි කළ යුතු උපරිම දේ වෙනුවට ලාමක දෙයක් කරනවා. මේක කියලා දෙන එක හරිම අමාරුයි. ඒ නිසා එකක් කියකි මේ අවස්ථාව හම්බෙච්චාම කරන්න තියෙන උපරිම දේ උත්කෘෂ්ඨ දේට යන්න නම් දෙන්නේ එක්කනම් ගිහිලා බෑ. ඒකට තනි වෙන්න. කරකට දාගෙන යන්න බෑ. නිසා අධි කුසලයට කම්මැලි වෙනකොට තනි කඟ වේනගේ තනි අඟ වාගේ කාගෙන යන්න නම් තනියම වෙනවා. මාතංගනම් හච්චි රාජා වාගේ රැයෙන් රැලෙන් වෙන් වෙනවා. වෙන් වෙනකොට තමයි Tamanට යනකොට පාර හරි ගස ගන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් අපේ හිතපු ලේකම් මහත්තයෙක් කිව්වා මෙහෙම කතාවක්. එවැනි අදි කුසල් හොයාගෙන යන උත්කෘෂ්ඨ වූ සත්පුරුෂ මණ්ඩලයකට යනවට වැඩිය උග දෙනෙක් කැමැති මේ ඊට වැඩිය ලාමක පිරිසක ගත කරන්නේ. අලිපන්තික සමාජිකත්වයක් ගන්නවට වැඩිය බලුපන්තික රජ වෙන්න තියෙනවනම් ඒකට මිනිස්සු කැමතියි. ඒ රජුරෝනේ බල්ල වුණා කමන්නේ මම රජුරෝ ගියාගෙන අර ලාමක වැඩ කරන පිරිසට පඬිතකම් කී කියා ඉන්නවා. මිස Tamande මේ ලැබිච්ච වටිනා මනුස්සාත්ම භාවයේ කලාවේ උත්තරම දෙයට යන්න බැරි වෙන්න හේතුව මේ ආහාර පිළිබඳ තියෙන අමතර ආශාව. ඇඳුම පිළිබඳ තියෙන අමතර ආශාව. ගෙදරට දොරට තියෙන අමතර ආශාව බෙහෙතට පිළිකර තියෙන අමතර ආශාව. මේ නිසා දරුවචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ආර්ය වංශය දැනගෙන ලදයන් චූරකින් සතුට වෙන්න කැමති නම් ලදයන් පින්නපාතකින් සතුට වෙන්න කැමති නම් ලදයන් සීනාසනකින් සතුට වෙන්න කැමති නම් ලදයන් ඊළම්පසකින් සතුට වෙන්න කැමති නම් ඒ පුද්ගලයාට ඇති වෙන්න භාවනා ගැම්මට අරතිය බින්දගෙන මැඩගෙන එන භාවනා රතිය නිවනෙන් මේ පිට නතර වෙනවා. ඒ නිසා ආර්ය වංශ හතර යම් කිසි කෙනෙක් දැනගෙන ෆැක්ටින්ට පටන් අරගත්තොත් චත්තාරෝ මේ භික්කවේ ආර්ය වංශා ය යේහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානනා භාවේත උත්තරාය චේපි දිසාය විහෙරති සුවේව අරතින් රහති සහති නතේන අරිය සුවේව අරතින් රහති නතෝ අර අරකින් රහති කියලා සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙක් මේ හතරක් වූ ආර්ය වංශ ධර්ම දේශනා කරන ඒ පුද්ගලයා උතුරු පුර දිවෙනට ගියත් ඒ පුද්ගලයා කවදාකවත් භාවනා ගම්ම කැඩෙන්නේ ඒ පුද්ගලයාට පුළුවන් අරතිය බිඳ ගන්න. එයාට භාවනාරාමයේ කවදාකවත් කැඩෙන්නේ. දකුණු පුර දිවෙනට ගියත් එතකොට ඒ රටේ බුදුහාමුදුරුවෝ නැහැ, පන්සල් නැහැ, භාවනා මධ්‍යස්ථාන නැහැ, මොකක්වත් නැහැ. නමුත් කවදාකවත් එහෙම කෙනෙකුට ඇතිවෙච්ච භාවනා රතිය මේ ලාමක අර්ථයෙන් කඩන්න බෑ. ඔහු අර්ථිය ජය ගන්නවා මිස ඔහු රති අව අර්ථයට යට වෙන්නේ නැහැ. දකුණු දිගට ගියත් උතුරු දිගට ගියත් කොයි දිහාවට ගියත් ඔහුගේ හිත දඹරතරණයක් වාගේ යණ යන තැන තියෙන ඕනෑම පරිසරයක ලබන්න පුළුවන් උප්පරීම භාවනා පරිසරය ලබා ගන්නවා මිස කවදාකවත් නැති දෙයක් ගැන කල්පනා කරලා නෑ බෑ දෙක පාවිච්චි කරන්නේ. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට අපිට හම්බ වෙනවනම් මේ ආර්ය වංශය රකින්න කල්යාණ මිත්‍රේ ආර්ය වංශය කියලා දෙන බණ ඒ වගේම ආර්ය වංශයට නැඹුරු හිත මතක තියාගන්න මෙව තමයි භාවනා ජීවිතයේ තියෙන මේ කලයි එහෙම නැත්නම් සතපුම් කඩ එහෙම නැත්නම් මේ මේ ධ්‍යාන ලැබුණය මේ එහෙම නැත්නම් විපස්සනා ඥාන ලැබුණය අනම්මනක් කියන දේවල් ඒ හුඟක් වෙලාට වරදින්න ඉඩ තියෙනවා. අපි හිතාගත්ත මනෝ විකාර වෙන්න ඉඩ නමුත් අපිට කරගෙන කරගෙන යනකොට ඇතුලෙන් එන මේ සම්තුෂ්ටි කරගතිය, සම්පත්‍ති කරගතිය, ලදයම් සතුටකින් හම්බ වෙනවා නම් ඒක කිසිම ආර්ථික විශේෂඥයෙක් මං හිතන්නේ පහත් කළ කලකයි. ඒ වගේම මේ අශෝක අධිරාජ්‍ය වාගේ හෝ ලංකාවේ හිටපු රජවරු වගේ කිසිම දේශපාලනඥයෙක් යමෙක් ලද දේ සතුට වෙනවා මං හිතන්නේ දේශපාලනඥයෙක් පහත් කළ කලකයි. ඒ වගේම කිසිම ආර්ථික දේශපාලනික සමාජික මොනම කෙනෙකුටවත් ආදාවක් පහත් කරන්නේ. ඒක ඕනෙම කෙනෙකුට තේම සාමාන්‍ය බුද්ධිය. එහෙම දේවල් වලින් කැපකිරීමක් නොකර ආර්ය වංශ ධර්මයේ Taman තුල සන්තුෂ්ත කරගන්න නැතුව මේ කෙටි සමීකරණයක් කටපාඩම් කරලා ධ්‍යාන මාර්ගඵල ලබන්නේ. එහෙම නැත්නම් අරවල් ගුරුවරයා ගාව හිටියට පස්සේ යාගේ මේ ආචින්සණයෙන් මේක කරන්න. එහෙම නැත්නම් වෙන ක්‍රමවලින් කරන්න ඉවත් හේරම මේ පටලවා ගත කරනවා. අනිවාර්යයෙන්ම අපි යන පාර ඒ සීල සමාධි ප්‍රඥාව වලිමුත් ඔප්නං වෙන්න ඕනේ. අපි පාවිච්චි කරන මේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන නැත්නම් ගිහි වචනෙන් කියනවා අපේ දානි ආහාර ටික අපේ ඇඳුම අපි ඉන්න ගෙවල් දොරවල් වාසස්ථාන බෙහෙත් පිළිගත වලින් සරල භාවයකටපත් වෙන්නේ නැත්නම් සරල භාවයටපත් වෙන එක Taman කියලා වැඩකුත් නැහැ. අනුන්ගෙන් ඒක සාහිතික වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. එහෙම පත් වෙන්නපත් වෙන්න එහෙම නැතිවත් පහත් නොකර ඉන්නත් තමන් උදස් නොකරගෙන ඉන්නත් මේ කාරණාවෙන් පේනවනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොච්චර ස්වකහාතද කියලා. කවුරක් කියලා දෙන්න ඕනේ මේක කියනකොටම තේරෙනවා. මේ හිත විතරක් කඩලා කරන්න බෑ. සමාජ ධර්ම වලත් වර්ධනයක් සිදු වෙනවා. දේශපාලන ආර්ථික වශයෙන් වර්ධනයක් වෙන අතර ඒව ආපිට කැපිලා ආයෙත් ඉඳගත්තට පස්සේ පිරිච්ච ගතියක්, සන්තුෂ්ටි කර ගතියක් ඇති වුණොත් තමයි ඒ සීල සමේ සත්‍යයි සමාධියයි දිනු වෙලයි. ඉතින් මේක දෙන්නේගේ මනින්න බෑ. එහෙම නැත්නම් මේ දෙක මේ ඔක්කොටම හරියන මේ සමාජික උපමාන දෙන්න බෑ. නමුත් භාවනා කරපේකන තම තමන්ගේ ඥානවල හැටියට බුදුජානසයේ දේශනා කරන මේ ආර්ය වංශයේ තේරිලා එදා ඉඳලම මෙතෙක් නොලැබුණාට මොකද සතුටු වෙන්න මට කාරණා තියෙනවා නේද කියලා ඒ මිනිස්සේ අර දෘෂ්ටිය සකස් කර ගැනීමෙන්ම පිරිච්ච ගතියකටපත් වෙනවා. අපත්‍ය ජනායක සංසය මේකට මතක් කරේ සාසන සම්පත්තිය කියලා. ඒක සාසන සම්පත්තිය. බණ අහන්න නැතුව ගන්න බෑ. කවදාකවත් ගන්න බෑ. මොකද කවවම දාකවත් මේ සාසන සම්පත්තිය. එහෙම නැත්නම් මේ කියන සන්තුෂ්ටිය පරතෝഘോഷයෙන් තුල කවදාකවත් එන්නේ නෑ. පරතෝഘോഷයේ තිබ්බත් මේ ලෝකිකා ගහන ජනප්‍රිය මතවාද නෙවෙයි. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා වගේ ඒ මහා කරුණාවෙන් දේශනා කරන කෙනෙකුගේ මේ ලාභ සත්කාරයක් බලාගන්න නෙවෙයි නියම නෛර්යානික සත්‍යධර්මයේ දේශනා කරන කෙනෙකුගෙන් විතරක් එන්න පුළුවන්. එතකොට ලොකු ශාන්තියක්, ලොකු පිරිච්ච ගතියක්, ලොකු සම්පත්‍ති කරගතියක් එන්න පටන් ගන්නවා. මේක තමයි මේ හැකි සංඥාව කියලා සාමාන්‍යයෙන් ඔය අද ඉදින්දා ජීවිතේ භාවිත කරන්නේ. ධනාත්මක චින්තනය කියලා. ඒක ටිකක් අවුල් වියුල් සහිතයි. නමුත් මේ ਸਰුවචනන්සේ දේශනා කරන මේ ඊතරීතර චීවර සන්තුට්ඨිය, ඊතරීචව ඊතරීතර පින්නපාත සන්තුට්ඨිය, ඊතරීතර සේනාසන සන්තුට්ඨිය, ඊතරීතර බේසද්ද පරික්කාර සන්තුට්ඨිය කියන එක අර විදිහේ විවිචනවලට කවදාකවත් ලක් වෙන්නේ. කල්පනා කරන්න කරන්න කරන්න කරන්න තේරෙන පටන් අර ගන්නවා මේක නේද අපි පුංචි කාලේ අපි ළඟ තිබ්බේ. ඊටාම පුංචි කාලේ අපි ළඟ තිබුණේ මේකයි. දැන් අපිට හරීම සංකීර්ණ හරි ගැඹුරක් මේ බණේ තේරෙනයි. මොකද ඒ තරම් පටලවාගෙන. ආපෞසරයක් අර හිටපු තාලට කල්පනා කරලා බලනකොට කුංචි ළමයෙකුට මේ මහසිසාරට මේක විස්තර කරනවා කතා කරනවා ඒක අපිටත් ගැළපෙනවා. අපි පුංචි කාලේ මේ සතිය දෙකේම එකතු කරලා අවුරක් විතර හම්බුනොත් මොන්න තරම් සතුටක්ද කියලා බලන්න. අපි අවුරුදු කාලේ ඉස්සර අපේ ලොකු අයියා කරන්නේ අවුරුද්ද පුරාම හම්බෙන සතිය දෙකේම ඇල්ලොප් එක දාගෙන ඉඳලා අවුරුද්ද දවසට පතපත වේදනවා. අම්මද બોලේ ඒක හක්විද රජකමට වැඩිය ලොකුයි. ඒක ගණන් කරලා දෙලා මට හත් 32ක් හම්බුනායි කිව්වට පස්සේ මුළු අවුරුද්දටම බජට් එක හදලා ඉවරයි. හරි සතුටක් තියෙනවා. දැන් ලක්ෂ 32ක් හම්බුනොත් මොකද වෙන්නේ කියලා බලන්න. 33කට ගණන් හදලා ඉවරයි. මොකද වෙලා තියෙන්නේ අපිට? මොන්නම පුංචි දේ හම්බුනත් අපි කොච්චර සතුටින් ජීවත් වෙනවද? ඒ මහ විසාඩේ පොත ලියනවරු කියනවා පුංචි කාලේ ළමයෙක් සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනේ නෑ. නමුත් ලොකු වෙන්න ලොකු වෙන්න මේ මාන්නක්කාරකම් වල මේ තණ්හාවේ මේ දෘෂ්ටිය කොච්චර වැඩි වෙලා තියෙනවද කියනවා මකරය වාගේ. කොච්චර දැම්මත් සම්පූර්ණ කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. නමුත් මේ විපස්සනාවෙන් කරන්නේ ආයෙත් වෙනලාට පුංචි ලදරු හිතක් ඇති කළ දෙයක්. ලද්ද දාන්න ලද්ද දෙකෙන් සතුටෙන් ගතියට ආපුවාම ඉතින් ඒක හරි දුෂ්කරයි. ඒ දුෂ්කර කියලා කියන්නේ මේ අපව යන්න අමාරු කරන්නේ. හැබැයි මේ දුෂ්කර භාවය නැති කරන්නට එකම ඵලය තමන් ආපහුවේ ලදර හිතක් විපස්සනා හිතක් ඇති කිරීමම නෙවෙයි එවැනි හිතක් ඇති කරගත්ත කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනකොටත් එනවයි කියලා කියනවා. සංසාර විස වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානි. සුභාසිත රසස්වාද මොකක්ද අනිපදේ? වද සංජනයේ සුඛ සංජනයේ සුඛ සංගම. මේ සංසාර විස වෘක්ෂයේ තමන්ම ලාමක මේ ලදරු හිතක් ඇති කරගන්නවා කියන එක ඉතාමත්ම දුෂ්කර ඵලයක්. ඒ නිසා මෙච්චරනම් සංසාරේ තියෙන්නේ මේ විස විස වෘක්ෂය හරියන්නේ මේ ඵලයම නම් මේ සංසාරයෙන් අපිට ගොඩ එන්න බෑ. නමුත් සරුවචනාංශයේ කියපු කතාව නෙමෙයි මේ සංස්කෘත ශ්ලෝකය. ඵල දෙකක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි මේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා දේශනා කරන මේ සද්ධර්මයේ තුලින් මේ නැවත විපස්සනා වගේ කරලා අදුරු හිතක් ඇති කරන සන්තුට්ඨිය. දෙක තමයි ඒක ඇති කරගත්ත සත්‍යණයන් සමග. සත්පුරුෂයන් සමග සංගම. ඉතින් අපිට මේ දෙකම සමසම වෙන්න ඕනේ. ඒ මොකද මේ සත්පුරුෂයා මේ ආර්ය වංශේ කරන කෙනා කවදාකවත් අඳහර පාන්නේ. අඳහර පාන්නෙම වෙළඳ ප්‍රචාර කරන්නෙම මේක අනිත් පැත්ත මම ආගෙන පාවලා දීලා ලාභය සත්කාරය බලාපොරොත්තු වෙනවා තමයි. ඒ ආර්ය වංශේ කරන කෙනාට මේ කියා පාන්න කියන්නේ. ඒක නිසා අපි එදිනදා ජීවිතේ ගත කරනකොට හොඳ අවදිභාවයෙන් ගත කරන්න ඕනේ. කවුද මේ ධර්මීය පාවිච්චි කරලා සතුටෙන් ජීවත් වෙන්නේ? හැබැයි මේ මනසකාව ෂර්ට් එකක් නැති වෙන්නේ ඉඩ තියෙනවා. නමුත් ඇසුරට ඕනේ කරන්නේ මනුෂ්‍යයා තමයි. ඉතින් මේකෙදී බණමාර කරන්න ඉස්සලා මට කියන්න තියෙන්නේ. මේ දේ මේ බණ වක් කරවුවත් කලයක් වගේ මුනින්න උඩට හරවලා කවදාක සත්ත පහක ලාභයක් නැහැ. විපස්සනා කරලා Taman තුල මේ ධර්ම ටික පහළ වෙන්න පටන් ගත්ත දවසේ තමයි Tamanට සත්පුරුෂය පේන්නේ බණ ඇහෙන්නේ එතකම් මේක ණයරගත් එකක් විතරයි. හැබැයි ඉතින් කැක්කුමක් එනවා. මේ දේ මම කරගන්න ඕන කියලා කැක්කුමක් එනවා. ඔය දෙක එකක් නිකන් හුදු කැක්කුමක් විතරයි. වේදනාවක් විතරයි, වෙහසක් විතරයි. නමුත් ලාවට හරි, යාන්තමට හරි මේ Taman තුලින් මේ ඇත්ත ඇති හැටි දක ගැනීම සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්න පටන් ගත්තොත් පස්සේ බුදුහාමුදුරෝ සවනක් බුදුරැස් විහිදුවමි. 84000ක් ධර්ම දේශනා කරමින් Taman ඉදිරියට පෙනී සිටියා වගේ පණ ඇතුව පේන්න පටන් ගන්නවා. ඒකයි සරුවත්යන් දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. කවුරු හරි මම මේ කියපු ආර්ය වංශ ධර්ම දන්නවනම් නාත කරන ධර්ම දන්නවනම් අන්න උන්දට විතරයි මාව පේන්නේ. නැත්නම් උන්ද තමයි මාව දකින්නේ. ඉතින් ඒක මේ කාලයෙන් හරි. ඉස්ති පුරුෂ ભેදයෙන් හරි පැවිදි උපවිදි ભેදයෙන් හරි මොකකින්වත් සීමා වෙලා නැහැ. අපි මේ කරන්නේ මේ වැඩේ කියලා අපි ඒකත් සතුටක් ඇති කරගන්න. හැබැයි කවදාකවත් නොකර නැතුව පාත් කරන්න යන්න එපා. මේ කරන මම උසස් කළ සලකන්නත් එපා. මේක ඉතින් පේන නැත්නම් දෙවියන් බ්‍රහ්මයන් සේරම පේනවා. හැබැයි ඒ අතරමැද නියතමානිකම ඇති කරගෙන හැම චිත්තක්ෂණයකම බලන්ඩ ලද දෙයින් සතුට වෙන ගතිය. එනත්තම් මේ සිංහල මුත්‍යානේ කියන එක තමයි මේ යථාලද්ද සම්පatti ලදයන් සතුටකින් ජීවත් වෙන ගතිය මේකට ක්‍රම දෙකක් තියෙනවා අර ඉස්සලා කිව්වායේ මේ සංසාරයේ තියෙන කුසුක්ෂේ එකක් තමයි Taman එතෙන්න කියලා සතුට වෙන එක දෙක තමයි එතෙන්න ගිය පුද්ගලයා ඇසුරු කරනවා ඒ වගේම Taman එකෙන් සතුට වෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාවේ තියෙන සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති කියලා හරුවචනන්සේ ශ්‍රීමුක දේශනාවක් තියෙනවා. හැම දෙයකම තියෙන හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න. ගුණේ හොඳක් නේ කියලා බලන්න. සුභේම දකිති. එතකොටත් අපි පිරිච්ච ගතියක් වෙනවා, තිරියන් ගතියක් වෙනවා, නාකින වෙන ගතියකටපත් වෙනවා. දෙක තමයි විපස්සනාවෙන් විපස්සනා කියනටදී සතියෙන් මොන්නම දෙයක්වත් තෝරන්න බේරන්නේ නැතුව එන්න තාලෙට අවදි අවදි මනසකින් බලන්න. හොඳයි නරකයි බලන්නත් එපා. ආනාපානේ හොඳට ගොරෝසුර වෙන්න හොඳයි. සියුමුණ නරකයි හිතන්න එපා. ගොරෝසුණත් හොඳයි සියුමුණත් හොඳයි. ආනපනිය ඇතුලේ පේනකොට හොඳයි පිට වෙනකොට නරකයි හිතන්න එපා. ඇතුලේ වශයෙන් පේනවත් හොඳයි පිට වශයෙන් පේනවත් හොඳයි. ළඟ පේනවා හොඳයි දුර පේනවා හොඳ නැහැ කියලා එහෙම හිතන්න එපා. ළඟ පේනවත් හොඳයි දුර පේනවත් හොඳයි. ප්‍රනීතව ලස්සනට අනී ආනපාන කියලා ආස්වාසේ ආස්වාදයක් වගේ පේනක හොඳයි. ආනපනිය පේනකොට වැඩක් නැහැ කියලා එහෙම හිතන්න එපා. මනාප වෙනවත් හොඳයි, අමනාප වෙනවත් හොඳයි. ආනපනෙ තිබිලා මේ නැති වුණා කියලා අතීත වශයෙන් බලනවනම් තරකන ඒත් හොඳයි. දැන් තියෙනවා දැන් පේනවා ඒත් හොඳයි. මේ මත්තට මතුවේගෙන යනවා ඒත් හොඳයි කියලා ආනාපානේ හැම පැත්තකම තෝරන් බැලනකොට බලන්න ගියාර පස්සේ සතුට ඇරෙන මොකක්ද ඉතුරු ඔන්න ඒ සතුට තමයි ඒ සුඛය තමයි ඒ පස්සද්ධිය තමයි සමාධියට ආසන කාරණා. ඉතින් ඒක ඉල්ලගෙන මට අහවල් දෙය ලැබුණ නැහැ අහවල් දෙය ලැබුණ නැහැ කියලා පශ්චාත්තාපයෙන් යුක්තව කොච්චර වීර්ය කරලා සමාධියකට යනවා. ඒ නිසා යම් දවසක මේ පිරිච්ච ගැතිය සම්පත්‍ති කරගතිය හිතේ ඉඳ ගන්නකොටම වැටහෙනවනේ ඒ පරියන්කේ සාර්ථකයි. එන්නේ සාමාන්‍ය සමාජික කටවලේ සඳහා පවතින දෙයක්. ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අපි මේ භාවනාවට දක්වන අනුග්‍රහයක් වශයෙන් අපි සතුටු සිටින්. තමන්ගේ සීලය ආවර්ජනය කළ බොහොම සතුටින්. බුද්ධ ධර්ම උතුම්වන් වහන්සේට මේ ජීවිතේ පූජා කළ බොහොම සතුටින්. අනේ අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න පැයේ වචන වචන වලින් වචනේ සිදෙන දුස්චර්ත වෙන්නේ නැහැ කියලා සතුටින්. කායික දුස්චර්ත වෙන්නේ නැහැ කියලා සතුටින් ගත කරනවා නම් අපි නැගිටින්නේ සතුටින්. මෙවැනි සතුටක් නැතුව මේ බුද්ධ ශාසනයේ ඒකයි සඳහන් සඳහන් කරන්නේ සන්තුෂ්ඨෝ අහං ධම්මෝ නායං ධම්මෝ අසන්තුෂ්ඨස්සතෝ. මේ ධර්මයේ තියෙන සංකීර්ණ සතුට නෙමෙයි. පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායං ධම්මෝ දුප්පයිස. මේ ආර්ය වංශ ක්‍රමයට කල්පනා කරන දන්න සතුට ඥානවන්තයට විතරයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙම නැතුව දුප්පඤ්ඤාට නෙමෙයි. පිළිවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්. බුබ්බඩේකට කම්මැලිකට මේ ධර්මයෙන් ගන්න දෙයක් නෑ. හොඳ දක්ෂකම් තියෙන අයට කියලා බුදුහාමුදුරුවෝ මේ වැනි වැඩ කරන අයට අනන්තවත් ආශිර්වාද කරලා තියෙනවා. නමුත් අපි හුඟක් වෙලාවට මේ නොලැබිච්ච මොකද්දෝ දෙයක් හම්බ කරගෙන හිතාගෙන පශ්චාත්තාප වෙනවනම් මම සාමාන්‍යයෙන් කියන්නේ ජීවිතේ මල් අපි විහිම් පල්. මෙච්චර ලස්සන දෙයක් හම්බෙලා තියෙද්දි මෙච්චර වටිනාකමක් තියෙද්දි අපි මේකේ නැති දෙයක්. ප්‍රශ්චාර්ත්‍ය බලන්න පටන් අරගත්තොත් එහෙනම් ඉතින් බුදුහාමුදුරණ කරවන්න. ඒ නිසා අපි මේ දැන්ගත කරගන්න දවස් 7-8ක් ඉඳපු වැඩපිළිවෙලක මේකත් කල්පනා කරලා සතුටකට තියාගන්න. ඒ සතුට වෙලා ඒ සතුටෙන් දවස ජීවිතේ නැත්නම් අපේ පරියන්ක සක්මන් ටික හරියට කරගන්න පුළුවන් නම් ඒ වගේම ගෙදර ගිය වෙලාවක හරි කමන්නේ වෙන වැඩක ඉන්නකොට හරි කමන්නේ තමා විශ්ින් කළ යුතු වතක් වශයෙන් සලකලා මේ පැය ගාන ගත යුතු කරනවා නම් අනේ මරණ මොහොත වෙනකොට කොච්චර සතුටක් ඇති වෙයිද කොච්චර දෝ යුතුයකම් ඉක්ක කරගෙන වැඩ කටයුතු කරන ගමන් අපි අපේ අර්ථ කුසලයේ අපේ ස්වార్థය සලකගත්තා ඒ මොකද මේ බණ ක්‍රියාවත් කෙරුවා විතර බණ ඇහුවා ධර්ම සාකච්ඡා කරා ශක්ති ප්‍රමාණය මේවා එකට ලං කරගත්තට පස්සේ එන්නේ එන්නේ සහැල්ලුවකුත් පිළිච්චගතිකෝ සම්පත්‍ති කරගත්තත් වැටේ ඒක අපි විහිං කළ යුතු අනුග්‍රහයක් වශයෙන් සලකනවා ධර්මය යනකොට ඒක ඉබේ ලැබෙන ගතියකුත් තියෙනවා. නමුත් අපි විසින් කල යුත්තක් තියෙනවා. අන්නේ කල යුත්ත ඇති කරගන්න අවශ්‍ය කරන සියලුම හේතු සම්පත්‍ය අපි ළඟ තියෙනවා. ඒ නිසා පිරිච්ච ආත්ම භාවයක් තියෙන එකල සතු පිහිටින් ඇති කරගෙන ගියොත් එන්නේ එන්නේ එන්නේ භාවනා ඉදිරි ප්‍රතිඵලත් ඒකාන්තයෙන් සාර්ථක වෙනවා නැති වුණත් ගත කරන හැම චිත්තක්ෂණයකම සතුටින් ගත කරන්න පුළුවන්. ඒ නිසා මේ නාටකර්ම ධර්මයේ මැරෙන තුරාවට අමතක නොකර ඉද බික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවර සේනාසන පින්නපාත සේනා වේසත් පරික්ඛාරෝ කියන වචනේ දුවට මතක තියාගෙන බණ භාවනා කරන පිටිස කවදාකවත් පරාජිත මන හැඟීමකින් එහෙම නැත්නම් පශ්චාත්තාප මූණකින් එපා ලෝකෙට මොනද හැම වෙලාවෙම සතුට සිටින්. hina වෙලා කටයුතු කරන මේ සියලු දෙනාට මේ බණත් හේතු වාසනා වේවා කියලා ඒ ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. මම ආරාධනා කර සිටිනවා මේ කියපු කරපු දේවල් පිළිබඳව තම තමන්ගේ ප්‍රශ්න ප්‍රකාශන මොනවාරි කියන දේවල් තියෙනවනම් ඉදිරිපත් කරන්න. ඒ වගේම වැඩි ඉවර කරලා දෙවියන් පින් දීලා පිටත් වෙන්න කියලාත් යෝජනාවක් තියෙනවා. ඇමරිකන් කාර්ය මොකද කියන්නේ මේ ආර්යවංශ සූත්‍රය ගැන? ගිහිල්ලා මොකද කරන්නේ දැන්? තොරයි. ඒ තොරණ හරියක් කරන්න තියෙන හරියක් කකා කකා ඉන්නේ කලා. මං කියන්නේ ඇමරිකන් කාර්යයක්. ආ ඇමරිකන්. <laughs> ඇමරිකන් කාර්ය කරන්නේ ඇමරිකන් කාර්ය මගේ දුවලා මුතුවක් කරන්නේ. තනි කර අම්මගේ වැරද්ද. ආයෙ වෙන මොකක්වත් නෙවෙයි. දුවලා කුත්තු කරන්නේ නැත්නම් අම්මගේ තනි වැරද්ද. මොකද කියන්නේ ඔය හදන්න ඕනේ. හදලි වෙලා පුළුවන් තරමේ මතු කරලා පෙන්වන්න ඕනේ කොච්චර මේ මේ සත්‍යජ රජුගේ වගේ ජයයට ජය පන්දිසාන්ති ඉන්න ගන්නේ ජයයට ඉන්න ඕනේ. මොනවාද ජයට ඉන්නේ. නෑ මේක අලුතෙන් හදන්න එපා. මම වතුර ගොඩාක් බීපම වෙන්න රැකීසේ මූත්‍රා කරා. දුවෙන් දාගත්තාම ඉතින් ඒ කියන්නේ මේ කියපු එක පිළිබඳව එක්ක 100 100ක්ම තේරලා තියෙනවා නැත්නම් මොකක්වත්ම තේරලා නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ මතකද අපි අරිවංශ සූත්‍ර දේශනා ඇහුවා නිල්ලමගේ. ඒ ශාන් තමයි අන්තිම දක්ෂ ඔය මේ කවුද කාඹුක ආනන්ද සිරිය ආනන්දෝ පැය පහ කියනවා. පැය පහ දේශනා කරනවා කිසිම පැකිලීමක්. ඊට පස්සේ වාසිකාවන් දෙන්නගේ ප්‍රශ්නයක් මාතරිය අහන්න කැමතියි. ඒකයි කිසි ප්‍රශ්නයක් නෑ බොහොම අංග සම්පූර්ණ උනායි. අනිත් එක මේ ඒක කාටද දැනගන්න දැන් සාමාන්‍යයෙන් තමන්ගේ පැවිදුණත් කොහොමදින් තමන්ගේ සහෝදරයෙක් මේ විදිහට ඉඳගෙන බල කියනකොට තමන්ට ඇති වෙන හැඟීම මොකක්ද කියන එක දැනගත්ත පස්සේ අපිට එකක් ඒකෙදී ලොකු ප්‍රීතියකුත් ඇති වෙවි අපිත් යමක් ඉගෙන ගන්නත් ඉඩ තියෙනවා ඒ නිසා අපිට ආසයි ඇති වෙන හැඟීම මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් දැනගන්න. ගිය පාර මේ මෙල්බන් කට්ටිය ඇවිල්ලා භාවනා කරලා ගියානේ භාවනා කරලා ගිය දවසේ මේ ලොකෝක ගිහලා මට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. ඊට පස්සේ කියනවා මේ ඔබ වහන්සේ බණ කියන නිසා ඒ ඉන්න කට්ටිය මගෙත් ඇඟ අත ගාලා සතුටු වුණා. මේ ආම්දුරන්ගේ අක්කා නේද කියලා. තාම නෑ කලේ මොනේ කලේ මොනේ නම්ලා නේ තියෙන්නේ තාම කතා කරනවා නෑ ඉස්සරහින් නම රොඩුවක් කියලා එහෙනම් ඉතින් කතා කරන්නේ නැතුව මේ කන්දපීස මට පොඩ්ඩක් අවසර දෙන්න ඕන. මට ස්වාමීන් වහන්සේ මගේ හිතේ අවුරු කොහොමද කියලා තියෙන්නේ අපිට ඒකෙන් දෙයක් තියෙනවා මොකද මේ අවස්ථාවේ කෙටියෙන් ඔය කතා කරන්න එපයි කියලා කියලා දැන් ප්‍රශ්න <laughs> මේ උටා දැන් අපේ ලස්සන මේ අන්නේ නැහැ නේ පිටියෙන් වේදනාවෙන් මම මේ දන්නාන් නායකවන් දෙතුන් දිනකට කිව්වා කොහොමද යනකොට පිටින් දන්නේ ඒක අරගෙන කොටකට කියලා ගෙනත් දෙන්න අපරාධ කොලේ මොනේ සමන්නේ ඔයාලා ගෙනත් දෙන්න මට ඕන දෙන්න ඒක ගන්නකොට තෝරන කන්ටිවන් ඒක අපිට හැකි නෙමෙයි තවත් පිටින්නේ දින රාත්‍රියේ අපිට විතර අරගෙන ඉන්න කම්පා පස්තාවක් සෝනේ කොරන්නේ ඈ මේක තුක කරන කීවරයක් මහන්න ගන්න කියලා අන්කෝර මේක සම්මුතියේ හඳන සීමා මොනවාදනේ ඒක මයිඩන් කරේ තමයි ගන්න ඒ ළඟ කිව්වා කැමරාවෙන් ගන්න මේ ආශාවෙන් මම දුරට ගමන් කරනවා මම සීවට නෑ. ඒකෙන් මම හිතනවා දැන් මොකක්ද කියවන ඉවරය නේද? ඒ ඉවරය මම කැරවිද ඒකෙන් මෙන්න ඇත්තම උත්කෘෂ්ඨ ක්‍රමයට බannවනම් ඒකේ අඩුපාඩුකම් තියෙනවා නමුත් ඒට මේ ආංශකූල සිවුරක තියෙන ආශාව තියෙනවනේ මේකේ ආංශකූල සිවුරනේ මේ ලැබෙන්නේ සර්වචන් වහන්සේ ගිහිල්ලා පුන්නදාසි මැරිලා දවස් හතක් ගියාට පස්සේ සම්පූර්ණ පණුරිත්තක් වඩපත් වෙලා සෝහන පොතේ තියෙනකොට සිවුර ගලවනකොට සිවුර ගන්නකොට පණුව විසිරුණාලු තිබක් පමණ පණුව. ඊට පස්සේ මේ කකුලෙන් අරගෙන එහෙම අරගෙන කෝටුවක දවතගෙන ගිහිල්ලා ඊට පස්සේ දවස් 7ක් විතර වතුර ගලන වතුර බැඳලා තියෙනවා. ඒක පිළිබඳව අරියවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා මේ දැන් සරුවචනාංශ කියන එච්චරම විශිෂ්ටත්වයක් නෑ මොකද උන්වහන්සේ වෙලා සම්මා සම්බුදු වෙලා ඒක ස්වාමීන් වහන්සේ නමක් මේ සාමාන්‍ය පෘථග්ජන ස්වාමීන් වහන්සේ නම එහෙම ගිහිල්ලා මිනියෙන් ගන්න වෙලාවේදී බ්‍රහ්ම රාජයෝ 700ක් විතර ඒ තමන් ඉන්න බ්‍රහ්ම විමානෙන් එළියට ඇවිල්ලා කලාතුරකින් බ්‍රහ්ම මේ ලෝකේ බලන්නේ මේක නිකන් මේක කුණු වලක් නේ මේක නිකන් අසුචි වලක් අසුචි පණුවගෙන පේන්නේ ඉතින් මේ මනුස්ස ලෝකේ බannකොට ඉස්ලාම දැක්කේ අර මිනිය ගලවලා මිනියෙන් මේ සිවුර ගලවලා ගන්න ඒ ස්වාමීන් වහන්සේට දැක්කේ. බ්‍රහ්මයන්ගේ තියෙන උසස්ම දර්ශනය ඒකලු සෝන් කොටකට ගිහිල්ලා මැරිච්ච මිනිය කොට ඒක නිකන් දකින්න කොටත් බය හිතෙනවා අප්පිරියාවයි ඒ වගේම චකිතනේ තියෙන්නේ මිනියෝත පුරෙද්ද කියලා ඒක තමයි ගන්න. ඊට පස්සේ ගිහින් ඉවරලා වතුරේ ඔබලා දවස් හතක් කියලා එළියට අරගෙන පැල්ලන් තියෙන කැලේ කපලා හරි ගස්සලා ඊට පස්සේ ඒක එලලා නූල් කපලා හරියසලා බඩු පොල ගන්නකොට හත්සරයක් වඳිනවා. රක්ම රාජවරු හත්සරයක් වඳිනවලු මේ සිවුර හරියසලා කරනවා. ඉතින් ඒ නිසා ඒක එහෙම සිවුරක් දරාගත්තට පස්සේ ඒ මිනිස්සයා ගාට ආයේ යක්ෂයෝ ප්‍රේතේ මොකෙක්වත් එන්නේ. එක්කත් එන්නේ රාත්‍රී වගේ පිටි දෙන්නේ සිවුර. මේ අහුව වස්ත්‍රයෙන් කනුව ගසා දාලා අරගෙන එයා කර දෙන ඕජාව ගලවන්න. ඕජාව යන්නයි හද හොද හොද. පණුව එතන ගසනවා. පණුව ඒ ටිබක් පවන පණුව කියලා ටිබක් කියලා කියන්නේ ඒ ලාස්සක් ලාස් තුන හතරක් විතර පණුව. අන්තිමට පණුව විතරයි ඒක දාලා අනිත් එක මේ කාන්තාවන්ගේ කැප්මල පිහතුවාම ඉස්සර කාලේ කරන රෙද්ද විහි කරනවා. ආයේ බඩේදී හදිසියෙ ගියාම මිනිස්සු පසපැත්ත බියන විහි කරනවා. ඒව ටික තමයි පාංශකූලෙට ගන්නේ. ඒ කියන්නේ මේ අකරතැබ්බ වෙච්ච වෙලාවල් වල විසිකරන එක ඉතින් හාමුදුරුවෝ ඇහ ගහගෙන ඉන්නේ. ඉතින් ඒකට ඒක ඈ එකක් රෙදි නෑ. එකක් රෙදි නෑ. ඈ ඈ කාශ්‍යප කාශ්‍යප නෑ ඇත්තට මේ කාලේ සිවුරු නෑ සිවුරු නෑ කියලා කියන්නේ දැන් අද මේ නවීන කර්මාන්තය වුණාට ඉස්සර අර මෙහෙම මෙහෙම ගහලා ගහලා ගහලා සිවුරු කැටලා ගන්නවා කියුවාම දැන් ලංකාවට එනකොට මේ කුවීනිත් ඉඳලා තියෙන්නේ නූල් කැට කැට ඒක ඉතින් කාන්තාව උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ එච්චරයි ඉතින් එහෙම කළා මේ අඩි 5ක 6ක විතර සිවුරක් හදන්න නූල් කටිනවා කිව්වහම අකින් කරනවා නම් ඉතින් රාජ්‍යතුමා සම්පූර්ණ දේශීය ව්‍යාපාරේ නගා හිටියේ මේ චරකේ මගේ පිටරටින් ගෙන එකම ඇඳුමක්වත් එපා ඔක්කොම එක කියලා කට්ටිය කිනිපා. මේක ප්‍රශ්නයක් උන්නේ නැහැ නේද මොකක්ද දැන් ආන්නේ? පොඩි ප්‍රශ්නයක් යන්න ප්‍රශ්න. මම මාසයක් විතරම ඉඳසිලා දානි ගත්තා. එතකොට ගමක කවුරුත් සම්දානි ඉන්නේ නැහැ මට නාන ගමකට ගිහිල්ලා. පිළිසිනානේ ඇවිත් එහෙම පිටන් ඒකට මම කියන්නේ එක පුණාකට මම කියන්නේ මුත්‍යානේ මුත් පුණාවක් මට තව ගන්න. දෙදානි කරගෙන වණි ස්වාමි කමියමයි දැන් මම ඒකක් විදිහට දුරු වේදනාවක් මම කියනවා මේ අර කුඩියේ කියන ධානි ඒ පරිමෝලේ කියන්නේ උණුසුම මම ඊට වෙන්නේ කියලා මම කියනවා මම කියනවා මට තේරුණා මොකද්ද මොකද්ද කුෂ්ඨ ක්‍රියාව මොකද්ද පින්න පාත ගෙනල්ලා ඔව් කියන්නේ පිටපාත කරන අපේ බුද්ධ පූජාව තිබ්බයි නෑ ඒක තමයි ඇත්තටම උතුම් බුද්ධ භෝගේ බුරුමේ චාරිත්‍රාක් තියෙනවා ශ්වේතගොන් චෛත්‍ය අපේ කැලණිය වගේ ඉතින් නගරෙ මැදනේ තියෙන්නේ. ඉතින් ඒ සංඝයා වහන්සේලා භාවනා කරන කට්ටියත් ඒ වැඩේ කරනවා. ඉඳපු ගමන් මේ භාවනා මධ්‍යස්ථානෙ ඉඳලා ගිහිල්ලා ඒ තමයි තේරෙන මේ හැමදාම දෙන දෙන්නේ කන්නේ. මේක නිකන් මේ ඇත්තට ගැලපෙන. ඒකට බින්දපාත කරන ගිහිල්ලෙවල බුද්ධ ඒ පාත්‍රයේ පිටින්ම බුද්ධ පූජාව තියෙනවා. ඒකලිවරලා 12ට 10ක් 12ට 20ක් විතර වෙනකන් පුළුවන් තරම් අමදිනවා මේ මළු ඒ මළු අක්කර ගණන්. අමදල අමදල අමදල දැන් බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වළඳලා ඉවර කරපු එක වගේ අර පාත්‍රයට වළඳනවා. ඒ ඒ ඒක ලොකුම චාරිත්‍රාක්. තමන් පින්නපාතේ කරන අපේ බුද්ධ පූජාව තියෙනවා. ඉතින් ඔය මේ මේ පින්නපාතේ කරනවා කියනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නපාතේ ප්‍රදාන යනකොට ලාදුර රෝගයේ තියෙන මිනිස්සේ බෙදනකොට ඇඟිල්ල කුණු වෙලා වැටුණු පාත්‍රය. ඒක කාශ්‍යප මහරහතන් වහන්සේ ඉතින් ඒ සඳහන් ඒ බත් ටික විතරක් කන්න නැතුව අනිත් බත් ටික වැළඳුවා. දැන් ඒ වුණා විස බීජයි ආපු කොහමද එදා මේ නිල්ලඹද මම මේ ආර්යවංශය එතකොට මට හොඳටම පැවිද්ද ඕන වෙලා තිබුණේ මේ කියන්නේ තද්ද බල ආසාවක් ඊට පස්සේ මම මේ ආරිවන් සූත්‍ර දේශනා කරලා මම ඉස්සරහින් ඉඳගෙන පැය එකහමාරක් බණ ඇහුවා පැය එකහමාරම ඇඬුවා වචනේ කියන කියන ගානේ එක බිඳනවා කවදද මේ සෙල්ලම් ටික කරන්නේ කියලා නිකන් හරියට මේ කැම්ප් එකක් ඇඳලා හැතිලා බඩල හැති කරනවා වගේ ඒ ස්වාමීන් වහන්සේ වටා තියෙන ආනන්ද පිටිපස්සේ පිටිපස්සේ හිටියේ පිටිපස්සේ මම කියලා මේ පටන් අරගත්තා මේ බඩ පටන් ගත්තට පස්සේ මම ඔක්කොම සංවිධානයෙන් කවුරක්වත් එන්න එපයි කියලා පැත්තකට ගියා මම දන්නවා යාමුදුත් හරිම දක්ෂයි බණ කියන්නේ හුස්ම අල්ලන්න බෑ මුන්න විදියෙන්වත් හුස්ම අල්ලන්න බෑ මේ කියනකොට ගගා ඉන්න පටන් අරගත්තා ටිකක් වෙලා යනකොට මට තේරෙනවා මම විකාරයක් මේ කරන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම පාලනය කරගන්න බෑ මේක සතුටකුත් නෙවෙයි කනගාටුකුත් නෙවෙයි. නිකන් හරියට ඇඟේ තියෙන වතුර තේරම යනකම්. පුදුමාකාර ආධාවක් එන්න පටන් ගත්තා ඔය ආදේවංශ සූත්‍රය. ඒ තියෙන්නේම මොනවා කන්‍යාර බුද්ධ කාලේ පැවතිච්ච ක්‍රමයට දැන්ුණක් කරත හැකි. ඒක කරන්න ගැම්ම දෙන එක තමයි කරන්නේ. ඒක මේ මේ එනකම්ම මම අවුරුදු 7-8ක් මං කිව්වේ තනියම භාවනා කර කර හිටපු එක තමයි. භාවනා පැවිදි වෙන්න හිතුවේ නෑ. ඉතින් වෙනකොට ඉතින් එතකොට ඉතින් අර gediye ඉදලා දුබුක් වෙලා වගේ කොල්ලනකොටම වැටෙන මට්ටමට තිබුණේ. තුමා ආසයි මම ඔය මේ ආර්යවංශ සූත්‍ර බලනවා. දැන් හැබැයි හුඟක් අඩුයි. බණ කියන හාමුදුරු හරි අඩුයි ආදිවාසී කියන්නේ. කට්ටිය එතකොටම අපි මේ නාකින්ද පිංගිල දෙයන්න පිංගිල වැඩේ අමාරුයි. ප්‍රශ්න ওই ටික තියලා ඔක්කොම රැස් වෙන්නකෝ අපි වැඩේ ඉවර කරන්න මේ ඥාතිට පිළිීම සඳහා අම්මා ආරියවංශ සූත්‍රය දැන් අහලා ඉන්නේ ආරියවංශ සූත්‍ර බණ අහලා තියෙනවද අහලානේ කිතුමයි ආරේ මේ මොල්ලොන් පන්සලේ නෑ නෑ සුබ මම මම සුබතරම ගිහිල්ලත් මම ඒක පාරක් ඔය බණ කිව්වා. ඇත්තෙන් නම් කට්ටි එන්න. අර බලන්න තෙන්නේ. ගැන අපි මේ වෙලාවේදී මේ කල්පනා කරගන්න ඕනේ. දවසේ භාවනා වැඩ පිළිවෙල, ඊළඟ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා කරමින් নানা ආකාරයෙන් අපි පින්චස් කරගත්තා. ඉතින් මේ රැස් කරගන්න ලද්දදී මේ ස්ථාන බාර සොයා බලා කටයුතු කරන යම් තාක් සත්පුරුෂ මණ්ඩල, ජීව මණ්ඩල බ්‍රහ්මණ්ඩල ඉන්නවනම් මේ සියලු දෙනාමත් ඒ පින් අනුමෝදන් වෙත්වා. අදම අපේ ශාසනය තරස්සා කරන්නා වූ පේන්න පෙන සියලුම ඇත්තෝ මේ පින් දැකලා සාදු කියත්ත අපේ ඥාතිනුත් ඉන්නා තැනක සිට මේ පින් දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා අපි අපිටත් මේ කරගෙන යනකොට කිසිම බාධාවක් උතරෝ සත්පුරු ආශ්‍රයෙම බාධක ධර්ම දුරු වෙලා ඒ සියලු කටයුතු කරගෙන යනවත් මේ පින් ඒකාන්ත හේතු වාසනා වෙලා අපි අපිටත් මේ ජීවිතයේදී මේ ශාසනයේ මේ බුද්ධ ශාසනයේදීම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටම මේ පින් හේතු වාසනා වේවා කියලා.